අකුසල ඉස්සෙල්ලා පන්සිල් ගන්න, අටසිල් සමාදන් වෙන්න, බුද්ධ පූජාව තියන්න ආයතනද වැඩි. අපි හිතන්නේ ස්වාමීන් වහන්සේ නමක් හරි කවුරු හරි කළාමයි ඒක පින සිද්ධ වෙන්නේ ආනසංස කියලා. එතකොට දැන් කියලා කරනවා වෙනවා. දැන් අපි මේ පින්වතුන සිල් මම කිව්වහම මගේ මෙහෙවීමෙන් තමයි සිල් සමාදන් වෙන්නේ. එතකොට පිනේ ආනිසංස අඩුයි. අපිට හිතලම සිල් සමාදන් වෙන්න පුළුවන් වුණොත් ආනසංස වැඩි. එතකොට ඥාන සංකල්පිත අසංකාරක සිතක් වෙනවා. අපි දැන් සිල් දුන්නාම ඒක දැන් සිල් දෙනවත් නෙමෙයි. දැන් අපි මේ පින්වතුන් සිල් සමාදන් කරවන බුද්ධං සරණං ගච්ඡාමි මෙන්න මෙහෙම කියලා සිල් සමාදන් වෙන්න කියලා ඕගොල්ලෝම සමාදන් කරනවා. දැන් මම සිල් දෙනවා නම් මේ මට කියන්න වෙන බුද්ධං සරණං ගච්ඡත. බුදුන් සරණ යව් කියලා කියන්නේ. නමුත් දැන් බුද්ධං සරණං ගච්ඡාම කියලා ඕගොල්ලෝ කියන්න ඕන වචනේ මම කියනවා ඕගොල්ලෝ කියනවා. එතකොට ඒක සසංකාරක පින. ඒකම අපි හිතන්නේ දැන් බුද්ධ පූජාව වුණත් ස්වාමීන් වහන්සේ ඇවිල්ලා තියන්න ඕනේ, තියලා දෙන්න ඕනේ. එතකොට තමයි හොඳ ආනිසංස කියලා. නමුත් බුද්ධ පූජාව වුණත් අපිම හිතලා අපිම ගාත කියලා වන්දනා කරනවා පූජා කරනවා නම් ආනිසංස වැඩි. ස්වාමීන් වහන්සේ නමක් ඒ බුද්ධ පූජාව තියවලා දෙනවා නම් ගාත කියවලා දෙනවා නම් ආනිසංස නැතුව නෙමෙයි. අර තමන්ම හිතලා කියන කරන තරම් ආනිසංස නැහැ අඩු එතකොට මොන හරි දෙයක් සාංගිකව පූජා කරනකොට අපිටම ඉමම් වික්කම් වික්ක සංගස්ස දේම ගාතාව කියලා දෙන පූජා කරන්න පුළුවන් නම් ආනිසංස වැඩි. ඕගොල්ලෝ කියන්න ඕන වචනයයි ස්වාමීන් වහන්සේලා කියවන්නේ. එහෙම නැතුව ස්වාමීන් වහන්සේලා සාංගික කරනවා නෙමෙයි ස්වාමීන් වහන්සේලාට සාංගික කරන්න බෑ. ඒ වස්තුව අයිති කෙනා තමයි සාංගික කරන්න ඕන. සාංගික කරනවා කියලා කියන්නේ සංඝයාට දෙනවා. පූජා කරනවා. එතකොට සංඝයාට පූජා කරන්න පුළුවන්ද සංඝයාටම පූජා කරව ගන්න පුළුවන්ද? බෑ. ඒ දෙය ධර්මය නැතිනම් ඒ වස්තුව අයිති කෙනා තමයි සංඝයාට දෙන්නවා. ඉතින් බෝධි පූජාවක් අපිම හිතලා ගාත කියලා වන්දනා කරනවා නම් ආනිසංස වැඩි. මම මේ ටික නිකන් මතක් කරේ මොකද අපි ගොඩක් දෙනෙක් හිතාගෙන ඉන්නේ දරුවල ස්වාමනාංශ නමක් සිල් දෙන්න ආව නැත්තම් හිතත් හොඳ නැහැ වගේ. එහෙම නැත්තම් බුද්ධ පූජාවට එහෙම ස්වාමනාංශ නමක් ආවේ නැත්තම් හිතත් හොඳ නැහැ. මේ මොකද ඒකේ ස්වභාවය නොදන්න නොතේරෙන නිසා නමුත් අපි තේරුම් කරගන්න ඕනේ අපිට අපහසුයි නම් නොතේරෙනවා නම් ස්වාමීන් වහන්සේ නමක් හෝ තව දන්න කල්යාණ මිත්‍රයෙක්ගේ උදව් ඇතුව කුසල ධර්ම සිද්ධ කරගන්නේ කොහොඳයි. දැන් මේ පින්කම් කුසල ධර්ම මේ සිල් සමාධි මේ මේ ඔක්කොම සම්ප්‍රදායකට අනුව ගිහිල්ලා දැන් හුරු වෙලා සමහරට අපිට පුළුවන් වුණත් හිතට ටිකක් මදි වගේ කමක් වෙනවා. නමුත් අපරාධය අපි කරන පින්කම පොඩ්ඩක් හරි බලය අගෙනවා. දැන් ත්‍රි හේතුක ප්‍රතිසන්දි කියලා කියන්නේ සෝමනස් සහගත ඥාන සංප්‍රයුක්ත අසංකාරික සිත. ඒ කියන්නේ බොහොම සතුටින් ඒ වගේම නුවණින් තමන්ම හිතලා කරපු කුසලයක් පිළිබඳව තියෙන කර්ම නිමිත්ත තමයි ත්‍රි හේතුක ප්‍රතිසන්දි කියලා කියන්නේ. අලෝභ, අද්වේෂ, අමෝහ කියන කුසල මූලය තුනම එකට එකතු වෙලා තියෙනවා. අන්න ඒ වගේ ප්‍රතිසන්දි වශයෙන් ගත කෙනෙක් තමයි බොහෝ දුරට භව්‍ය කියන්නේ පුළුවන් හේතු සාධක වෙන්නේ ධ්‍යාන ලබන්න අධිකම ලබන්න කියලා කියනවා. ඉතින් මෙතෙන්දී බැරි වෙලා හරි ස්වාමීන් වහන්සේ නමක් නොහිටිය වෙලාවක් හරි වුණොත් අපහසුතාවයක් එහෙම වුණොත් ඒ ගැන මොකද හිතන්න එපා. ඕගොල්ලෝ සිල් සමාදන් වෙන්න. එතකොට බුද්ධ පූජාව තියන්න. එතකොට සංඝයා උදෙසා ඉමං වික්කම් වික්කු සංගස දේම කියන ගාතාව කියලා සාංගික කරලා පූජා කරනවා. දැන් ඔකට අර හොඳ අදහසක් දුණා අපේ දේවානන්ද ස්වාමීන් වහන්සේ කසරක් තායිලන්තේ වැඩියා. ස්වාමීන් වහන්සේ කියන්නේ තායිලන්තයේ ගිහි කට්ටිය ඔක්කොමල ගිහි අය ඔක්කොම සාංගික කරනවා. ස්වාමීන් වහන්සේලා වෙන පාට එනවා. දාන ශාලාවට ආවහම ඒ පිරිකර දාන වස්තු ඔක්කොම අරගෙන ගිහි අය ඒක සාංගික කරලා ස්වාමීන් වහන්සේලාට පූජා කරනවා. ඒ ගාතපව ඔක්කොම ගිහි අයමයි කියන්නේ. ඒව උගන්වලා තියෙන්නේ ඒ අය තමයි සාංගික කරන්නේ. ඉතින් මොන හරි දෙනකොට ඉමාම් වික්කම් වික්කු සංගස්සතේම කියලා අපිට පාලි බැයින සිංහලෙන් හරි කමක් නැහැ. මේ ආහාර පාන මහා සංඝරත්නය උදෙසා පූජා කරමින් පූජා වේවා කියලා හිතාගෙන පූජා කරනවා. ඒ වගේ කරනකොට ආනිසංස වැඩි කුසල් සිද්ධ වෙනවා වැඩි. ඒක ටිකක් තේරුම් කරගන්න ඕනේ දැනගන්න ඕනේ. හොඳයි සාධනාවක් පවත්වන්න. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉමස්මින් සති ධම්මෝති මස්ස උපාදාය මං උපජ්ජති ඉමස්මින් අසති ධම්මෝති ඉමස්ස නිරෝධා ඉමං නිරුජ්ජති ශ්‍රද්ධා සම්පන්න කාරණක පින්වත්නි මේ පින්වත් සියලු දෙනා දැන් මේ සූදානම් වෙන්නේ ලෝතර බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් මේ දුක් සහගත සසර කතරින් එතර වෙන්න දේශනා කළ සසර දුක්ගිනි නිවීම සඳහා දේශනා කළ සද්ධර්මයෙන් විදක්ෂවණය කරන්න. එනිසා හැමදෙනාම තමන්ගේ හිත නොයෙක් අරමුණු වල දුවන්නට නොදී බොහොම ශ්‍රද්ධාවෙන් බොහොම වුණාවෙන් අද මේ මොහොතේදී මේ අවස්ථාවේදී මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න ඕනේ. ධර්මයේ සඳහන් වෙන්නේ සුනාත ධාරේත චරාත ධම්මේ ධර්මය අහන්නට ඕනේ අහගත්ත දහම් කරුණු ධර්මය සිතේ ධාරණය කරගන්නට ඕනේ ධාරණය කරගත්ත දහමට අනුව හැසිරෙන්න ඕන නැත්නම් ජීවිතය හදාගන්න එතකොට ධර්මයේ හැසිරෙන්න පුළුවන් කමක් නැහැ මේ විදිහටයි ධර්මයේ හැසිරෙන්න ඕනේ කියන දැනුමක් මතකයක් අපි තුල නැත්තා. එහෙම දැනුමක් මතකයක් අපි තුල ඇති වෙන්නේ නැහැ. බොහොම ආදරෙන් සකසා මේ ධර්මයේ නැත්තා. අපිට සසරේ බොහෝ කාලයක් ඉඳලා හුරු ආශ්‍රව ධර්ම වලට හිතේ සී වූ ආශ්‍රව ධර්මයන්ගෙන් යුක්ත වචන ඇහිලා. එබඳු වචනයක් නම් මතක තබා ගන්න වෙහෙසෙන්න ඕනේ. පාරේ තොටේ යනකොට වෙන කෙනෙක් කිව්වත් ඉබේ අහඹුලි විදිහට ඇහුණොත් හොඳට මතක තියෙනවා. නමුත් මේ ආශ්‍රව ධර්මයන් අතහැරන විදිහේ දහම් කතා හුරු නෑ අපේ මනසට. භෝසෙන් එබඳු වචන, එබඳු අදහස්, එබඳු අර්ථ පරිශීලනය කරලා අතුරු කරලා නෑ අපි. සුවල්ප ඇසිල්ලේ හිත පොඩ්ඩක් හරි අහකට ගියොත් කියප එක තේරෙන්නේ නැතාවට. අහලා නැති වුණත් ඒ වචන ඔස්සේම ඒ අනුසාරයෙන් හිත මෙහෙවමින් එක දිගටම આવොත් ඔන්න මේ කියන්නේ මොකක්ද කියන එක ටිකක් තේරුම් කරගන්න පුළුවන් වෙනවා. එහෙම නැති වුණොත් මුල් පදයේ ඊගව පදය හැනකොට ඉස්සෙල්ලා පදේ කිව්වේ මොකද්ද කියලා දන්නේ නැහැ. ඒ හින්දායි හොඳට මේ වුමුණාවෙන් ධර්මයේ ඇසිය යුත්තේ. මම අදද ගිය පොයදා දෙස් කතා කළා. ඒ පරියායමයි මම අද මාතෘකා කළේ. මේ පින්වතුන් කතා කරන්න මොකද මේ ටික හරි වටිනවා කියලා මට හිතෙනවා හිතුණු නිසා. පින්වතුනි විශේෂයෙන් මම අද ධර්ම දේශනාව සඳහා මාතෘකා කළේ බුදුරජාණන් වහන්සේලාට මාවෙන්නික වෙච්ච බුදුරජාණන් වහන්සේලාගේම දේශනාවක් වූ පටිච්චසමුප්පාද ධර්මතාවයේ හරහා ජීවිත අවබෝධය ලබා ගන්නට පුළුවන් ධම් කොටසයක්. ඒක පෙර මුලින් අපි ජීවිතයේ යථාර්ථය ටිකක් සීකට යුතුයි. අද දවසේදී අපි මෙබඳු ආකාරයක පැවැත්මකින් හෝ හිටියත් අපි හැම කෙනෙක්ම මොහෝ බොහෝ දීර්ඝ සංසාරික ඉඳලා ඉමක් උණක් පරක් පෙරක් නැති සසරක ඉපදෙමින් මැරෙමින් මැරෙමින් ඉපදෙමින් එන අය ඒ මේ අතරතුර නොවින්ද දුකක් වේදනාවක් අමනාපයක් නැහැ විඳින්න තියෙන යම්තා දුකේ ප්‍රභේද තියෙනවා නම් ඒ හැම දුකක්ම විඳපු අයයි අපි. ඒත් මේ දුක නැති කරන මාවතක් අපිට හොයාගන්න බැරි වුණා. ඒකට හේතුව සමහර කාලවලට උතනදි තමයි බුදුජානක දේශනා කරන්නේ ක්ෂණ සම්පත්තිය කියලා. මේ ක්ෂණ සම්පත්තිය හරි වටිනවා. ෂණ සම්පත්තිය කියනකොට මොකද්ද ෂණ සම්පත්තිය කියන්නේ? කාර්ද කියන්න පුළුවන් ෂණ සම්පත්තිය. ඈ කියන්නේ කියන්නේ වැරදුනට කමන්නේ. දන්න තරම් අවස්ථාව නම් තමයි මොකක්ද ඒක බුද්ධාමෙන් හඳුන්වන්නේ ක්ෂණ සම්පත්තිය කියලා අෂ්ට දුෂ්ට ක්ෂණ කියලා ක්ෂණ අවස්ථා අටක් තියෙනවා ඒ අට මග හැරිලා හම් වෙන අවස්ථාවට කියනවා ක්ෂණ සම්පත්තිය කියලා. එතකොට ඒ අෂ්ට දුෂ්ට ක්ෂණ තමයි මේ ලෝකේ ආරියත් තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙනවා. ඒ බුදුරජාණන් වහන්සේ මුල යහපත් නැද යහපත් කෙලවර යහපත් වූ අර්ථ සහිත ව්‍යංජන සහිත වූ පරිපූර්ණ වූ පිරිසුදු භ්‍රමචර්යාව දේශනා කරනවා සසර දුක්ගේ නිවන සද්ධර්ම දේශනා කරනවා. ඒ කාලේ මේ පුද්ගලයා නිරයේ ඉපදිලා ඉන්නවා නම් ඒත් මේ ධර්මය අවබෝධ කරගන්න අවස්ථාවක් නෙමෙයි. ඒකත් ගරුදුණු ක්ෂණයක් අවස්ථාවක්. ඒ වගේම බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා ඉන්න මේ පුද්ගලයා പ്രേත ලෝකේ ඉපදිලා තියෙනවා නම් ඒ සද්ධර්මය අතහැරෙන්න හේතුවක්. ඒ වගේම බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා ධර්මයක් දේශනා කළා තියෙනවා මේ සත්‍යය තිරිසන් ආත්මයක ඉපදිලා ඉන්නවා නම් ඒද ධර්ම අවබෝධ කරගන්න අභව බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා ඉන්නවා මේ සත්‍යය අරූපී බ්‍රහ්ම ලෝක ආදී දීර්ඝාෂ්ක දිව්‍ය ලෝක ඉපදිලා ඉන්නවා නම් ඒ ධර්මය තේරුම් කරගන්න අවබෝධ කරගන්න අවශ්‍යයි අසඤ්ඤ තලයක ඉපදලා ඉන්නවා නම් ඒ ධර්මය අවබෝධ කරගන්න අභෝගය. මනුස්ස ලෝකෙම ඉපදලා ඉන්නවා. නමුත් කිසියම් භික්ෂුන් වහන්සේ නමකගේ යෑමක් හේමක්වත් නැති සද්ධර්මයේ වචන මාත්‍රයක්වත් අහන් ඇහෙන්නේ නැති ඊටමත් ප්‍රාන්ත නේජ 34 මේ පුද්ගලයා ඉපදලා ඉන්නවා. අපි කියන්නේ දැන් ওই වැදි යුගයේ වගේ කියන්නේ ඒ වගේ මේ මේ ගොඩාක් ධර්මය නැති මොකද ඒකට කියන්නේ වැදි වැදි වැදි වගේ පවුල් වල ඉපදලා හිටියොත් අපි මෙන්න මේ කෙනාටත් ධර්මය අහන්නද ඊට පස්සේ ධර්මයේ තියෙන වටපිටාවම ඉදිරියලා තියෙනවා. නමුත් තමන් මිත්‍යා දෘෂ්ටි පෞලක ඉපදිලා මිත්‍යා දෘෂ්ටි සද්ධාව නැහැ. ප්‍රඥාව මෙන්න මේ වගේ කාල අටක් තියෙනවා. ඔය අට මගහැරලා බුද්ධෝත්පාද කාලෙකුත් ලැබිලා සද්ධර්මයක් ඇසෙන පරිසරයක තමනුත් ඉපදිලා තමන්ටද නුවණ නැති මෝඩ හඟවා කියන අර්ථ තේරුම් ගන්න නැති தත්ත්වයටපත් නොවි නුවණකින් යුක්තයි. තමන්ද ඥාන ශක්තියකින් යුක්තයි. අනිත් එකේ හතක් වූ අට තමයි අටවෙනි එක තමයි තමන් හොඳ මධ්‍ය ජනපදයේ ඉපදෙනවා හොඳ නුවණින් යුක්තයි හඟවා කියන අර්ථයක් උන තේරුම් කරගන්න පුළුවන් තරම් නුවණයි. ඒ කාලේ බුදුරජාණන් වහන්සේ පහළ වෙලා නැහැ. ඒක තමයි අර්ථය. ඉතින් බුදුරජාණන් වහන්සේත් පහළ වෙලා ධර්මයක් තියෙනවා හඟවා කියන අර්ථකු තේරුම් කරගන්න පුළුවන් නුවණ තුනක් යුක්තයි කියන මෙන්න මේ අවස්ථාව බොහොම දුර්ලභයි. මෙන්න මේ අවස්ථාවට කියනවා ක්ෂණ සම්පත්තිය කියලා. ඉතින් මේ දීර්ඝ සංසාරයේදී බුදුරජාණන් වහන්සේලා ලෝක කොච්චර පහළ වුණත් මේ ශන සම්පත්තිය අපිට ලැබුණේ නැහැ. ඒ හින්දා මේ සසර ගෙවා ගන්න තාම බැරි වුණා. නමුත් කුසලයකට සසර කරපු අද ඒ දුර්ලභ අවස්ථාව අපිට ලැබිලා තියෙනවා. අද දවසේදී අපි ශ්‍රද්ධාව ඇති කරගත්තොත් ප්‍රඥාව ඇති කරගත්තොත් අපේ නිවීම අපිට මේ ජීවිතේම හදා ගන්න පුළුවන්. එතකොට එහෙම නැතිනම් නිවන් දොරටුව ළඟටවත් යන්න පුළුවන්. නිවන් දොරටුව දන්නවද? සුවන් සුවන් ඵලයේද සුවන් මාර්ගයේද? සෝවාන් සෝවාන් මාර්ගය කිව්වට කමක් නැහැ. මාර්ගයටපත් වෙච්ච කෙනා ඒකාන්තේ ඵලයටපත් වෙනවමනේ. අමතං ద్వාරං ආහච්ච නිවන් දොර හැතිලා හිටිනවා කියනවා. කවුද? මේ පංච උපාදාන ස්කන්ධي උදේ වෙයි පුළුවන් කියලා. එතකොට මේ බුද්ධෝත්පාද කාලේ අද දවසේදී අපි කොහොම හරි මේ ධර්මය අවබෝධ කරගන්න ඕනේ. අඩුම ගානේ සියලුම ආකාරයේ කෙලෙස් නැති කරලා නිවීම බැයිනම් නිවන් දොරටවත් දොරටුව ළඟට තියාගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා ඒකට මේ කරුණු ටික අහගන්න ඕනේ. මං ගාථාවස මාත්‍රිකා කළේ බුදුජාන් වහන්සේගේ ධර්මයේ හදවතම වගේ ටිකක් බොහොම වටිනා ටිකක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉමස්මින් සති ඉදං හෝති මස් උපාදායම උපජ්ජති ඉමස්මින් අසති ඉදං හෝති මස් නිරෝධායම නිරුද්ධති ඉමස්මින් සති ඉදං හොති මේ ඇති කල්හි මේ වේ ඉමස්ස උපාදා ඉමං උපජ්ජති මොවුන්ගේ ඉපදීමෙන් මොව් උපදිනවා ඉමස්මින් අසති ඉදං නොහොති මේ නැති කල්හි මේ නොවෙනවා ඉමස්ස නිරෝධා ඉම නිරජති මේ ධර්මයන්ගේ නැතිවීම මේ ධර්මය නැති වෙනවා කියන මෙන්න මේ දේශනා පාඩය මේ පටිච්ච සම්පාද පාළිය හරහා තමයි බුදුරජාණන් වහන්සේ මේ ගාථාව දේශනා කළේ. ඒ පටිච්ච සම්පාදය හැම බුදුරජාණන් වහන්සේ නමකටම එකම විදිහටයි අවබෝධ වෙන්නේ. අපේ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් උනේ පටිච්ච සමුපාදය අවබෝධ කරගෙනද චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙනද පටිච්ච සම්පාදයේද අවබෝධ කරගත්තේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්න චතුරාර්ය සත්‍යයට. චතුරාර්ය සත්‍යය. එතකොට බුදුරජාණන් වහන්සේ පටිච්ච සම්පාදයේ නෝනින් මෙනෙහි කළා කියලා අහන්නේ නැද්ද? සම්මා සම්බුද්දස්සරත් දෙක. ඉතින් ওই දෙකක්ම එකවර කර කර ඉඳ වෙලා තියෙනවා. අපි බලමු පොඩ්ඩක්. එදා බුදුරජාණන් වහන්සේ බුදුනෝ බෝසත් කාලෙදී බුදු වෙන්න ඉස්සෙල්ලා දවසේ විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධි මහන්සිය ළඟට ගෙහිලා නොසැලෙන අධිෂ්ඨානයෙන් යුක්තව ඒ වජිරාසනයේ වැඩ ඉඳිමින් ආනාපාන සති භාවනාවට හිත තබලා ආනාපාන සති භාවනාවෙන් චිත්ත සමතයක් ඇති කරගෙන මේ පටිච්ච සමුප්පාද ධර්මයට හිත සබල තියෙනවා. පටිච්චසමුප්පාද ධර්මය කියලා එකක් බුදුරජාණන් වහන්සේ දන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේට කල්පනා වුණා බෝසතාණන් වහන්සේට ඇත්තටම මේ ලෝකයා ලෙඩ වෙනවා, මහලු වෙනවා, මරණයටපත් වෙනවා. නොයේ දුක් දුම්නස් විඳිනවා. නමුත් මේ දුකේ කෙලවරක් නම් පේන්නේ කවදානම් මේ සත්‍යයා මේ දුකෙන් මිදෙයිද? ඇත්තට මේ සත්‍යයාගේ දුක කවද්ද නැති වෙන්නේ කොහොමද නැති වෙන්නේ කියලා මහා අනුකම්පාවකුත් කරුණාවකුත් එක්කම යෝනිසෝ මනසිකාරයක් උපන්නා. බුදුරජාණන් වහන්සේවත් දන්නේ නැහැ පටිසම්පාදේ කියලා එකක්. ඒ මොහොතේ ඇත්තටම ඇත්ත ජීවිතේ ලෝකෙ දිහා බලලා හිතුණා. හිතුවා. එහෙම මේ හැම කෙනෙක්ම නොයේක් විදිහේ දුක් දුම්නස් විඳිනවා. නමුත් දුකේ නැති කිරීමක් දන්නේ කවදානම් දවසක. අනේ මේ ලෝකයාගේ දුක නැති වෙයිද කියලා හිතුවා. එහෙම හිතලා ආපහු බෝසතන් වහන්සේ හිතුණා ඇත්තටම මේ දුක ඇති වෙන්නේ මොකක් හින්දාද? බෝසතන් වහන්සේ නෝනේ මෙනෙහි කරනකොට කල්පනා වුණා මේ දුක ඇත්තටම ඇති වෙන කුමක්ින්ද? එහෙම මෙනෙහි කරන නුවණින් බලන සම්මර්ෂණය කරන බෝසතාණන් වහන්සේට තේරුණාලු ඉපදීම නිසා නෙවෙයි හැම දුකක්ම විඳින්න වෙන්නේ. ජාතිපච්චා ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස. ඉපදෙන නිසායි මේ මේ දුක් විඳින්න වෙන්නේ කියලා. ඊට පස්සේ නුවණින් මෙනෙහි කරන කල්පනා කරලා බලනකොට බෝසතාණන් හිතුණලු ඉපදීම කියන එක ඇති වෙන්නේ කුමක් නිසාද? දහස බෝසතාණන් වහන්සේට නෝනින් මෙනෙහි කරනකොට වැටුණා භවය නිසා උපදින්න තැනක් තියෙන නිසායි උපදින්නේ. යම් බීජයක් වුණත් අපිට රෝපණය කරන්න පුළුවන් බිමක් තිබුණොත් නේද? පොළොවක් තිබුණොත් මිසක නැතිනම් ඒ බීජය වැඩිවීමට පැලවීමට යනවා ඒ බීජය. එහෙම හිතවන්න තැනක් නැත්තම් ඒ වගේ භවයේ නිසා කියලා දැක්කලු ජාතේ. උපදින තැනක් තියෙන නිසා උපදින කාම භවය, රූප භවය, අරූප භවය කියලා තුන් භවය දැක්ක මේ තුන් භූමිය, තුන් භවය තියෙන හිඳයි ජාතිය කියන එකක් වෙන්නේ. ආපහු බෝසත්න් වහන්සේ නෝනේ සම්මර්ථනය කළා. ඇත්තටම මේ භවය කියන එක ඇති වෙන්නේ කොහොමද? ඊට පස්සේ බෝසතාණන් වහන්සේට නුවණට වැටුණා. උපාදානයේ නිසයි භවය ඇති වෙන්නේ. කාම උපාදාන, ditthi උපාදාන, අත්වාද උපාදාන, සීලපත උපාදාන කියන උපාදානයේ මේ ලෝකේ යම් යම් දේවල් දැඩි කොට ගන්නකම නිසා රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධය කාම වශයෙන්, ditthi වශයෙන්, සීලපත වශයෙන් දැඩිව ගන්න නිසායි කියලා කියනවා. එහෙම උපාදානයේ හේතුව මොකද්ද කියලා බලනකොට හේතුණා තණ්හාව කියලා. මේ පෙළ අහලා තියෙනින්ද මම කෙටියෙන් උඩට අරගෙන යනවා. තණ්හාවට හේතුව මොකක් නිසාද කියලා නුවණින් කල්පනා කරලා බලන බෝසතාණන් වහන්සේ හේතුණා වේදනාව නිසා කියලා. වේදනාවට හේතුව මොකක් නිසාද කියලා කල්පනා කරනකොට වේදනාවට හේතුව මොකක්ද කියලා නෝනින් බලනකොට තේරෙනවා ස්පර්ශය කියලා. ස්පර්ශය නැමැති ධර්මතාවයට හේතුව මොකක්ද කියලා බලනකොට බෝසතාණන් වහන්සේට හිතෙනවා මොකද්ද? ආයතන කියලා. ආයතන ඇතිවෙන්න හේතුව මොකක් කියලා හේතුව කුමක්ද කියලා නෝනින් බලනකොට තේරුණා නාම රූප නිසා. විඥානය මේ කයට දැස ගන්න නිසා. නාම රූප වෙන්න හේතුව මොකක්ද කියලා නුවණින් බලනකොට දැක්කා විඥානය නිසා. විඥානය ඇති වෙන කුමක් නිසාද කියලා නුවණින් බලනකොට වැටහුණා සංඛාරය නිසා කර්මය නිසා. සංඛාරය ඇති වෙන්නේ කුමක් නිසාද කියලා බලනකොට තේරුණා කුමක් නිසාද අවිද්‍යාව නිසා කියලා. එතනින් එහාට තරක් නැහැ. බුදුජානක දැක්කා මේ අවිද්‍යාව. ඔන්න දැන් මුලින්ම කියපු ටික තමයි දුක දුක්ඛ සත්‍යය. මේ සත්‍යය ලෙඩ වෙනවා, මහලු වෙනවා, මරණයටපත් වෙනවා, අප්‍රියන් හා එක්වීම, ප්‍රියන්ගේ එක්වීම, නොයේ දුක් දුම්නස ඇති වෙනවා නම් මේ දුක ඇති වෙන්නේ කොහොමද කියලා හොයාගෙන ගියේ. ජරාපි දුක්ඛ, ව්‍යාධි දුක්ඛ, මරණම්පි දුක්ඛ, අපේ සංපයෝගෝ, පියේ විපයෝගෝ, දුක්ඛෝ යම් පිච්ඡන් නලපති තම්පි දුක්ඛං කියලා පෙන්වපු ටික ඔය ටික දුක්ඛ සත්‍යය. උතන තියෙන්නේ. ඔය දුකට හේතු ටික හොයාගෙන හොයාගෙන හොයාගෙන ගියා අවිද්‍යාවේ ඉඳලා ජාතිය කියන තැන දක්වාම තියෙන දුක්ඛ සමුදය. මෙතන තියෙන සත්‍ය දෙකක් දුක් දුකයි දුක්ඛ සමුදයයි කියන දෙක තමයි මේ පටිච්චසමුපාදය හරහා අවබෝධ වුනේ. පටිච්චසමුපාදය බලනකොට අවබෝධ වුනේ මේ දුක්ඛ සත්‍යයි සමුදය සත්‍යයි දෙක. බුදුරජාණන් වහන්සේ දැක්කා දුකේ ඉඳලා ඒ දුකට හේතුව ඉපදීම ඉපදීමට හේතුව භවය භවයට හේතුව උපාදානය උපාදානයට හේතුව තණ්හාව තණ්හාවට හේතුව වේදනාව කියලා අවිද්‍යාව දක්වාම ඊට පස්සේ අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප නාම රූප පත්‍ය සලආයතන සලආයතන පත්‍ය පස්ස පස්ස පත්‍ය වේදනා වේදනාපච්චය තණ්හා තණ්හාපච්චය උපාදාන උපාදානපච්චය භව භවපච්චය ජාති ජාතිපච්චය ජරා මරණ ශෝක පරිදේව කියලා දුක් අවිද්‍යාවේ දුක දක්වා දුක්ඛ සමුදය සත්‍ය අනුලෝම ප්‍රතිලෝමව මෙනෙහි කළා දුකේ ඉඳලා අවිද්‍යාව දක්වාත් අවිද්‍යාවේ ඉඳලා දුක දක්වාත් නුවණින් බැලුවා මේ දුකේ හට ගැනීමයි කියන නුවණ බෝසතාණන් වහන්සේට පරවනවා මෙතන තියෙනවා සත්‍ය දෙකක් මේ සත්‍ය දෙකම ලෞකිකයි ලෝකෙ තුල තියෙන්නේ පටිච්ච සමුප්පාදයේ අනුලෝම ණය මෙනෙහි කරනකොට සමුදය සත්‍ය දැක්කා අනුලෝම ප්‍රතිලෝම මෙනෙහි කරනකොට දුකයි සමුදයයි කියන දෙක හම්බුනවා දැන් පටිච්චසම්පාදයෙන් අන්‍ය වූ චතුරාර්ය සත්‍යකුත් චතුරාර්ය සත්‍යයෙන් අන්‍ය වූ පටිච්චසම්පාදයකුත් දකින්න එපා දෙකම එකම තැන එකම ධර්මය. ඒ දුකට හේතු ටික බලපු ආකාරය තමයි මේ පටිච්චසම්පාදය කියලා කියන්නේ. මේ න්‍යායෙන් දැක්ක බුදුරජාණන් වහන්සේ එක කරුණක්. යම් තැනක ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස් තියනවා නම් ඒ දුක් දුම්නස් තියෙන්නේ අනුක්‍රමයෙන් ක්‍රමානුකූලව ගිහිල්ලා අවිද්‍යාව කියන ධර්මතාවයේ තියෙන තැනයි කියලා කියනවා. අවිද්‍යාව යම් තැනක තිබුණොත් ඒ අවිද්‍යාව නතර වෙන්නේ ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමනස හදලයි කියන න්‍යායක් තියෙනවා. ආය මග නතර වෙන්නේ එහෙම ඉමස්මින් සති ඉදං හෝති ඉමස් උපාදාය මම උපජ්ජති මේ ඇති කල්හි මේ වෙනවා මේ ධර්මයන්ගේ උපදින මේ ධර්මයේ උපදින අවිද්‍යාව කියන ධර්මතාවය තිබුණොත් සංඛාරය ඇති වෙනවාමයි අවිද්‍යාව උපන්නෝ සංඛාරේ උපදිනවාමයි. ඒක කිසිම වෙලාවක නවත්තන්න බෑ. නතර කරන්න බෑ මොනම හේතුවක් නිසා. ඒ නිසායි අනාත්මයි කියන්නේ. කිසිම දෙවියෙකුටවත්, මාරයෙකුටවත්, බ්‍රහ්මයෙකුටවත් මොනම කෙනෙකුටවත් නවත්තන්න පුළුවන් කමක් නැහැ. නොවි තියෙන්නේ නැහැ. අවිද්‍යාව තිබුණොත් සංඛාර වෙනවා. සංඛාරය තිබුණොත් විඥානය වෙනවාමයි. විඥානය වුණොත් නාම රූප වෙනවමයි. මේ විදිහට භවය තිබුණොත් ජාතිය වෙනවමයි, ජාතිය තිබුණොත් ජරා මරණ වෙනවමයි. එතකොට අවිද්‍යාව තිබුණොත් ජරා මරණ කියන තැන දක්වාම හැදිලා මිසක ඊට මෙහා කිසිම වෙලාවක නතර වීමක් නැහැ. අවිද්‍යාව තියාගෙන ජරා මරණයගේ නැති කිරීමක් එහෙම මොන විදිහටවත් ලැබෙන්නේ නැහැ. අවිද්‍යාවෙන් ජරා මරණ ඇති කරන්නේ නැහැ. නමුත් අවිද්‍යාවනෝත් ධර්මතාවයෙන් ඇති කරනවා සංඛාර කර්ම. ඒ සංඛාරයෙන් ඇති කරන විඥානය කියලා මේ විදිහට හේතු ප්‍රත්‍ය වශයෙන් හේතුඵල ධර්ම වශයෙන් අන්තිමට ජරා මරණ කියන තැන දක්වාම ගිහිල්ලා තමයි නතර වෙන්නේ. එතකොට මේ කාරණාවේ උත්තරයක් ලැබෙනවා යම් තැනක ජරා මරණ ලැබෙනවා නම් ලැබෙන්නේ අවිද්‍යාවේ යුක්ත වටපිටාවකමයි කියන එක ලැබෙනවා නේද? අවිද්‍යාව කියන ධර්මතාවයක් යම් තැනක තියෙනවා නම් ඒ අවිද්‍යාව කියන ධර්මතාවයේ තියෙන තැන ජරා මරණ කියන ධර්මතාවයේ යුක්තයි කියන න්‍යායකුත් තියෙනවා. ඔන්න බෝසතාන් වහන්සේ නුවණින් බලනකොට හම්බ වුණා මේ දුකත් දුකට මූල හේතුවක් කියන කාරණා. ඊට පස්සේ අනිත් පැත්තට බැලුවා මේ සත්වයන්ගේ ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමනස්සය නැති වෙනවා නම් කවද්ද නැති වෙන්නේ කොහොමද නැති වෙන්නේ කියලා නෝනින් බැලුවා බලනකොට බෝසතන් වහන්සේට තේරුණා ඉපදුනේ නැත්තම් ජාතිය නැත්තම් ජරා මරණ නෑ කියලා. ජාතිය නැති වෙන්නේ ඉපදීම නැති වෙන්නේ කොහොමද කියලා බලනකොට තේරුණා භවය නැත්තම් ඉපදීම නැති වෙන්නේ නැහැ. ඉපදීමක් ඇති වෙන්නේ නැහැ. එතකොට භවය නැති කියන්නේ කොහොමද කියලා බලනකොට තේරුණා උපාදානය නිසායි භවය උපාදානය නැති වුණොත් භවය නැති වෙනවා. උපාදානය නැති වෙන්න කොහොමද කියලා බලනකොට තණ්හාව නිසා උපාදානය තණ්හාව නැති වුණොත් උපාදානය නැහැ. මේ විදිහට අනුක්‍රමයෙන් ආපහු ගියා අවිද්‍යාවගේ නැතිවීම දක්වාම අවිද්‍යාව නැතිවීමෙන් සංඛාර නැති වෙනවා සංඛාර නැතිවීමෙන් විඥානය නැති වෙනවා විඥාන නැතිවීමෙන් නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා උපාදාන නැති වෙන උපාදාන නැති වීමෙන් භවය භවය නැති වීමෙන් ජාති ජාති නැති වීමෙන් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දුම්න සුඛායස නිරුද්ධන්ති කියලා දැක්කා. ඔන්න මෙතනදී බෝසතාණන් වහන්සේට හම්බ වුණා Nirodhe Nirodhayai කියන නුවණ පහළ වුණා. ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස ධර්මයන්ගේ නිවීමක් වෙනවා නම් ඒ නිවීමට තමයි Nirodha කියලා කියන්නේ. ජරා මරණ ධර්මයන්ට ප්‍රතිපක්ෂ දේ තමයි මොකද්ද? ජරා මරණ නැති බව. ජරා මරණ Nirodha. ජරා මරණ නැති බවට ජරා මරණ Nirodhaට තව නමක් මොකද්ද? අජරා මරණ බව. අජර කියලා කියන්නේ ජරාවක් නැහැ, දිවීමක් නැහැ. අමර කියලා කියන්නේ මරණයක්. ජරා මරණ නිරෝධය කියලා කියන්නේ අජරාමර කියලා කියන්නේ එකම තැන. ඒ ජරා මරණ නැති තැනට අජරාමර බවට කිව නිරෝධ සත්‍යය කියලා. ඒ නිරෝධ සත්‍යයට හේතු ටික තමයි බලාගෙන ගියේ. ඉපදීම නැති වෙනවා නම් භවය නැති වෙනවා නම් උපාදානය නැති වෙනවා නම් මේ විදිහට අවිද්‍යාව නැති වෙනවා නම් අවිද්‍යාව නැති තැන ඉඳලා ජරා මරණ නැති තැන දක්වාම ජරා මරණ නැති තැන ඉඳලා අවිද්‍යාව නැති තැන දක්වාම නුවණින් බැලුව අනුලෝම ප්‍රතිලෝමව බලනකොට Nirodhayai මාර්ගයයි කියන සත්‍ය දෙක හම්බ වෙනවා. අවිද්‍යාව Nirodhayak තියෙනවා නම් ඒ තමයි මාර්ග සත්‍ය. ඒකේ ඵලය තමයි මොකද්ද? ජරා මරණයන්ගේ නිරෝධය. ජරා මරණ නිරෝධය. එතකොට පටිච්ච සමුපාදය නිරෝධ සත්‍ය අනුලෝම ප්‍රතිලෝමව බලනකොට බුදුරජාණන් වහන්සේ බෝසතාණන් වහන්සේ දැක්කා යම් තැනක ජරා මරණ නිරෝධයක් වෙනවා නම් ජරා මරණ නැතිද ඒ අවිද්‍යාව නැති තැනකයි. අවිද්‍යාව යම් තැනක නැද්ද එතන ජරා වර්ණ විද්‍යමාන නැහැ කියලා දැක්කා. මේ කාරණා දෙකෙන් මේ පටිච්ච සමුපාද පාළිය අනුලෝම ප්‍රතිලෝම මෙනෙහි කරනකොට බුදුරජාණන් වහන්සේට මේ සමුදයයි මේ නිරෝධයයි කියන පෙර නොයසු විරු නුවණ පහළ ඊට පස්සේ මේ පටිච්චසම්පාදය දැක්කට පස්සේ පංච උපාදාන ස්කන්ධය උදේවය යන බලබලා ඉන්නකොට ආශ්‍රයක් ඡේ වුණා සාරවත්තා ඥානෙ පහළ වුණා කියලා කියනවා. දැන් මෙතනදී තාම අපේ අවශ්‍ය කාරණාවට ආවේ නැහැ. මම මේ මුල් මතක් කිරීම ටිකක් විතරයි කළේ. මෙන්න මෙතනදී හොඳ කරුණු ටිකක් කියනවා. හොඳට සිහි කරගන්න බෝසතාණන් වහන්සේ පටිච්චසමුපාදය හරහා දැක්කා ලෝකයේ යම් ජරා මරණ ධර්මයක් තියෙනවා නම් දුකක් දුන්නසක් තියෙනවා නම් අනුක්‍රමයෙන් ඇවිල්ලා ඇවිල්ලා ඒ ජරා මරණයට ඒ දුකට මුල් වෙලා තියෙනවා මූලික හේතු වෙලා තියෙනවා මොකද්ද අවිද්‍යාව අවිද්‍යාව නැමැති ධර්මතාවය තිබුණොත් ඒ අවිද්‍යාව නැමැති ධර්මතාවය අනුක්‍රමයෙන් ගලාගෙන ඇවිල්ලා නතර වෙලා තියෙනවා ජරා මරණ කියන ධර්මතාවය හරහා. ජරා මරණ යම් තැනක विद्यමානද අවිද්‍යාව එතන विद्यමානයි. අවිද්‍යාව යම් තැනක තියනවාද ජරා මරණ එතන තියෙනවා. කිසිම වෙලාවක අවිද්‍යාව නිසා අජරාමර බව හැදෙන්න බෑ. ජරා මරණ නිරෝධය ජරා මරණ නැති බව හැදෙන්න පුළුවන් අවිද්‍යාව නිසා. එහෙම වෙන්නේ නැහැ, එහෙම වෙන්න බෑ කියන එකයි මේ පෙළ ගහමින් කියන්නේ. යම් තැනක අවිද්‍යාව නැතිවීම නිසා ජරා මරණ ධර්මියෝ තියෙන්න පුළුවන්. අවිද්‍යාව නැහැ. එතන ජරා මරණ තියෙන්න පුළුවන්. නෑ, ජරා මරණ තියෙන්නේ. එතකොට මේ පටිච්ච සමුප්පාද කෙලේ කාරණා උත්තර දෙකකටයි ආවේ මේ ඔක්කොම ටික බැලිය යුතුයි සෙවිය යුතුයි කියන එකක් නැහැ මේ හරහා එක තැනකට අපේ මනස යම් තැනක අවිද්‍යාව තිබුණොත් ජරා මරණ හිස් නැහැ කියන එක පෙන්නනවා යම් තැනක අවිද්‍යාව නිරුද්ධ වුණොත් ජරා මරණ පවතින්නේ නැහැ කියන එක පෙන්නනවා අවිද්‍යාව කියනකොට තේරුම් කරගන්න ඕනේ අවිද්‍යාව කියලා කිව්වේ විද්‍යාවට තව නමක් විද්‍යාව තියනවා කියලා කිව්වත් අවිද්‍යාව නැහැ කියලා කිව්වත් දෙකම එකයි. විද්‍යාව නැහැ අවිද්‍යාව තියනවා කියලා කිව්වත් දෙකම එකයි. අපි කියමුකෝ රාත්‍රියේ වෙලාවට මේ දැන් අඳුරයි තියෙන්නේ කරවලයි මේ වෙලාව කියලා කියන්න පුළුවන් නේද? පුළුවන්. ඒ අර්ථයම හඳුනන්න පුළුවන් දැන් කිසිම ආලෝකයක් නැහැ කියලා හඳුනන්න පුළුවන් නේද? ආලෝකයක් නැහැ කියලා කිව්වත් අඳුරක් තියෙන්නේ කියලා කිව්වත් දෙකම කිව්වේ එකට නෙමෙයිද? එකට. දැන් මේ වෙලාව දහවල් ආලෝකයක් තියෙන්නේ කියලා කියන්න පුළුවන් අපිට. අඳුර නැහැ දැන් කියලා කිව්වොත් ඒ වචنين හැඳින්වෙන්නේ ආලෝකෙම නෙමෙයි. විද්‍යාව කියලා හැඳින්නුවත් අවිද්‍යාව නෑ කියලා හැඳින්නුවත් දෙන්නම හැඳුවේ එක නම. අවිද්‍යාව නෑ කියලා කිව්වේ එහෙනම් තියෙන්නේ මොකද්ද? විද්‍යාව. විද්‍යාව තියෙන්නේ කියන වචන කිව්වත් අවිද්‍යාව නෑ කිව්වත් දෙකම එකයි. අවිද්‍යාව තියෙන්නේ කියන වචනෙන් කිව්වත් විද්‍යාව නෑ කිව්වත් දෙකම එකයි. අවිද්‍යාව කියනකොට එයා කියනවා දැන් තියෙන්නේ රෑ කියලා. එතකොට එතන තියෙනවා ආලෝකේ දවල් නෙමෙයි අවිද්‍යාව තියෙන කෙනාට කියනවා විද්‍යාව නැහැ එහෙනම් කියන එක. නේද? අවිද්‍යාව නැහැ කියනකොට කියනවා විද්‍යාවයි තියෙන එක. නේද? එතකොට සම්මා දිට්ඨි සා විද්‍යා විද්‍යා උපාදෝ අවිද්‍යා නිරෝධා. සම්මා දිට්ඨිය කියන්නේ විද්‍යාවක් විද්‍යාව උපන්නාම අවිද්‍යාව නැති වෙනවා. අවිද්‍ය යත්තේ වාසේස විරාගෝ සංඛාර නිරෝධා සංඛාර නිරෝධ විඥාන නිරෝධා කියලා පෙළ දහම් පෙන්නනවා. එතකොට අවිද්‍යාව ශේෂයක්වත් ඉතුරු නොවීමෙන් වන අවිද්‍යා විරාගයෙන් සංඛාර නිරුද්ධ වුනොත් ඒ සංඛාර නිරෝධයෙන් විඥාන නිරුද්ධ වෙනවා විඥාන නිරෝධයෙන් මේ විදිහට ජරා මරණ ශෝක පරිද දුක් දුමන සුපායාස නිරුද්ධන්ති කියලා පෙන්නනවා. එතකොට ජරා මරණ නිරෝධයට තව නමක් තමයි ජරා මරණ නැති බවට තව නමක් තමයි අජරා. ජරාව නැ මරණේ නැහැ කියන්නේ. අජරාමර බව ජරා මරණය නිරෝධය නිරෝධ කියන්නේ නිරුද්ධයි කියන්නේ නැහැ කියන එකම තමයි. ජරා මරණ නැහැ කියලා කියන්නේ අජරාමර කියලා කියන්නේ නිවනට තව නමක්. කරුණු දෙකක් හම්බ වුණා විද්‍යාව තිබුණොත් අවිද්‍යාව නැති වුණා කියන්නේ විද්‍යාව තියෙනවා. විද්‍යාව තිබුණු නතර වෙලා නතර වෙන්නේ කෙලින්ම කොතනින්ද? නිවනින්මයි. ඇයි කොහොමද එහෙම නතර වෙන්නේ නිවනින්? ඒක මේ පිට කිසිම වෙලාවක නතර වෙන්නේ නැහැ. අවිද්‍යාව නැති වුණා කියලා කියන්නේ විද්‍යාව තියෙනවා කියන එක පිළිගන්න පුළුවන් නේද? ඔන්න විද්‍යාව තිබුණොත් මොකද වෙන්නේ? සංඛාර නෑ සංකාර නැති වුණොත් විඥානය නෑ විඥාන නැති වුණොත් නාම රූප නෑ නාම රූප නැති වුණොත් සලආයතන පස්ස වේදනා තණ්හා උපාදාන භවය නෑ භවය නැති වුණොත් ජාතිය නෑ ජාතිය නැති වුණොත් ජරා මරණ නෑ කියන ධර්මතාවය සාක්ෂාත් වෙනවා මේව එකක්වත් අපිට අමතක කරන්න ඕනේ අපිට අවිද්‍යාව නැති වෙනවා කියන කාරණා විද්‍යාව අවිද්‍යාව නැති කරගන්න කියලා එකකුත් ඔන්න විද්‍යාව උපදවා ගන්න පුළුවන් නේද එහෙනම් විද්‍යාවට තව නමක් මොකද්ද? නිවන. නිවනට තව නමක් මොකද්ද? විද්‍යාව. අවිද්‍යාවට තව නමක් මොකද්ද? මොකද්ද? ජරා. ජරා මරණයට තව නමක් මොකද්ද? අවිද්‍යාව. මේ පටිච්චසම්පාද පාළිය හරහා කරුණු දෙකයි අපිට අරගෙන දුන්නේ. කරුණු දෙකකටයි අපි අවධානය යන්නේ. අවිද්‍යාව සහ විද්‍යාව කියන ධර්මතා දෙක මත පදනම් වෙලා තියෙනවා සසරද නිවනද කියන එක. අවිද්‍යාව යම් තැනකද එතන ජරා මරණ තියෙනවා සසර තියෙනවා. විද්‍යාව යම් තැනකද එතන ජරා මරණ නැහැ සසර නැහැ නිරෝධය නිවන. මේ කාරණාවෙන් කිසිම වෙලාවක මේ න්‍යාය විනාශ වෙන්නේ නැහැ. අවිද්‍යාව නිසා ජරා මරණ නිරෝධය හම්බ වෙන්නේ නැහැ විද්‍යාව නිසා ජරා මරණ හම්බ වෙන්නේ නැහැ දැන් මේ කාරණා ටික ඔක්කොම ගවේෂණය කිරීමෙන් ආවේ උත්තර දෙකකට එකකින් එක එකින් එක එකින් එක යන්න ඕනේ නැහැ විද්‍යාව සහ අවිද්‍යාව කියන ධර්මතා දෙකයි සසර හෝ නිවන කියන ධර්මතා දෙක තීරණය කරන්නේ. ඔබ තව ටිකක් අපේ ජීවිතෙන් තේරෙන්න අපි කටයුතු කරමු අපි බලමු. දැන් අපි ඔක්කොමලා මේ සිල් සමාදන් වෙන්නේ භාවනා කරන්නේ මේ හැම දෙයක්ම මේ තුනුරුවන් ඇසුරු කරගෙන මේ කටයුතු කරන්න කුමක්ින්දද මොකද්ද? නෑ නෑ විද්‍යාව ගන්න නෑ. ආහාර. නිවන් බලාපොරොත්තුවක්වත් අපි නම් දන්නේ නෑ. අපි දැක්කේ නෑනේ. ඇත්තටම අපිට විද්‍යමාන එකක් තියෙනවා මේ සසර දුක. ලෙඩ වෙනවා මහලු වෙනවා මැරෙනවා තමන්ගේ ප්‍රියමනාප ප්‍රියමනාප දරුවෝ මැරෙනවා ස්වාමියා මැරෙනවා බිරිඳලා මැරෙනවා අම්මල තාත්තලා කරනවා කෑ ගහනවා අඬන්න වෙනවා නිന്ദා අපහාස මේ මහා දුක් ගොන්නක් දැකලා දුක නැති කරගන්න ඕන කියන අදහස තිබුණේ මෙතනින් දුක් විඳ විතරකුත් බෑ තව අපාය දුක් විඳින්න වෙනවා මේ දුකයි මේ ජීවිතවල තියෙන ප්‍රශ්න මේ දුක නැතිනම් අපිට ඉතින් සතර හිටියත් ප්‍රශ්නයක් නෑ නේද ඔය කියන දුක් නැත්තම් ඇත්තටම දුක් නැත්තම් ප්‍රශ්නයක් නෑනේ නමුත් මේ දුක ලෙඩවීම, මහලු බව, මරණය, කම්කැක්කුම්, දත්කැක්කුම්, බඩේකැක්කුම්, ඔළුවකැක්කුම් හරහා යම්තා දුකක් තියෙනවනේ මේ දුක දුකක් හින්දාම මේ දුකෙන් මිදෙන්න ඕනේ කියන අදහස හින්දාමයි අපි මේ ශාසනයට ආවේ. දුකෙන් මිදෙන්න කියන අදහස හින්දාමයි තුන්වන් සරණ ගියේ. තුන්වන් සරණ යන්නේ තුන්වන් සරණ යෑමෙන් බලාපොරොත්තු වෙන්නේ දුකේ මිදීමයි අපි. වෙන මොකුත්ම නෙමෙයි අපි බලාපොරොත්තු වෙන්නේ. එහෙම නෙමෙයි දැමොන්නේ. දුකෙන් නිදහස් වීමට අමතරවත් තුන්රුවන්ගෙන් යමක් බලාපොරොත්තු වෙනවද ඔන්න ඒ වගේ දුක නැති කරන්න ඕනේ කියන තැනට අපි මේ ශාසනයට ආවා කියමුකෝ. එතකොට මේ පටිච්චසම්පාද පෙළහරහා ධර්මයෙන් අපිට පරිණතයක් හම්බ වෙනවා. හරි. ඔගොල්ලෝ දුක නැති කරන්න ආවනම් ඔගොල්ලෝ ඉපදීම නැති කරන්න දුක නැති වෙන බවට මම අප වෙනවා. බුදුරජාන් වහන්සේ දේශනා කළා තියෙනවා දුක නැති කරන්න ඕගොල්ලෝ මහන්සි වෙන්න එපා. දුක නැති කරන්න කරදර වෙන්නත් එපා. මම අප වෙනවා ඕගොල්ලන්ට දුක නොයන බවට දුක නැති කළා දෙන බවට ඕගොල්ලෝ ඉපදීම නැති කරන්නකො. ඉපදීම නැති වුණොත් දුක නැති වෙන බවට නැති කළා දෙන බවට බුදුරජාන් වහන්සේ අප වෙලා කියනවා. දැන් අපිට දුක නැති කරන්න මහන්සියෙන් දුන්නා අපිට දැන් ඕන මොකද්ද ඉපදීම නැති කරන්න මොන විදිහකට හරි එහෙනම් කොහොමද ඉපදීම නැති කරන්න ඕනේ දැන් අපිට ලැබිලා තියෙන කාර්යය තමයි ඉපදීම නැති කරන්න ඉපදීම නැති කරන්න ඕනේ කියලා උත්සාහවත් වෙනකොට ධර්මයෙන් පයින් දෙයක් හම්බ වෙනවා අපිට ඉපදීම නැති කරන්න ඕගොල්ලෝ මහන්සි වෙන්න එපා වෙහෙසෙන්න එපා අමුතු උත්සාහයක් ගන්න එපා භවය නැතිකරන්න ඉපදීම නැති වෙන බවට ජරා මරණ දුක නැති වෙන බවට මම අප වෙන්නම්. මොන ධර්මයෙන් අපයක් වෙනවා අපි භවය නැතිකලොත් ඉපදීමයි ජරා මරණයි දෙක නැති කරනවා කියන්නේ. දැන් 아무තෙන් ජරා මරණ නැති කරන්න වෙහෙදෙන්න ඕනද අපිට? ඉපදීම මොකද්ද කියලා හොයලා ඒක නැති කරන්න 아무තෙන් වෙහෙදෙන්න ඕනද? දැන් භවයේ මොකද්ද ඒක ඇති වුණේ කොහොමද නැති කරන්නේ කොහොමද කියලා අපි දැන් භවය නැති කරන්න උත්සාහවත් වෙනකොට ධර්මයෙන් පෙන්වනවා උපාදානය නිසායි භවය ඇති වෙන්නේ. ඔගොල්ලෝ උපාදානය නැති කරන්ද මම භවය නැති කිරීමට ඇප වෙන්න. මොන දැන් අපිට ඉතුරු වෙන කාර්යය තමයි මොකද්ද? උපාදානය. දැන් කොහොම හරි උපාදානය නැති කරන්න ඕනේ කියලා බලනකොට ධර්මයෙන් පෙන්වනවා මේ න්‍යාය හරහා තණ්හාව නිසා උපාදානය ඇති වෙලා තියෙන්නේ. ඔගොල්ලෝ තණ්හාව විතරක් නැති කරගන්න මම උපාදානයත් භවයත් ජරා මරණත් ඔක්කොගෙම නැති බවට අප වෙනවා. බුදුහාමුදුරුවෝ ධර්මයත් සාක්ෂි ධර්ම අප වෙනවා. තණ්හාව නැති වුණොත් උපාදානයත් භවයත් ජරා මරණ නැති වෙන බවට. දැන් අපිට ඉතුරු වෙලා තියෙන්නේ මොකද්ද? තණ්හාව. තණ්හාව නැති කරන්න කියලා හදනකොට මේ ශාසනයට ගිහිල්ලා කියනවා වේදනා පත්‍ය තණ්හා. වේදනාව නිසායි තණ්හාව ඇති වෙන්නේ. සියල්ල සියලුවා කර වේදනාව නැති කරගන්න එතකොට තණ්හාව නැති වෙන විදිහට උපාදානයේ භවය නැති වෙන විදිහට අප වෙනවා. දැන් ඊට පස්සේ තියෙන වේදනාව. වේදනාව නැති කරන්න කියලා බලනකොට කියනවා ස්පර්ශය නිසා වේදනාව වෙන්නේ. ස්පර්ශය සියලු ආකාරයෙන්ම නැති කරන්ද මම නැති වෙන්න. ස්පර්ශය නැති කරන්න කියලා බලනකොට කියන මේ ආයතන ටිකයි නිසා ස්පර්ශය වෙන්නේ. ආයතන ටික නැති කරන්න එතකොට ස්පර්ශය නැති වෙනවා. ආයතන ටික නැති කරන්න කියලා හදනකොට පෙනෙන මේ නාම රූප නිසා ආයතන නැති වෙන්නේ. නාම රූප ටික නැති කරන්න එතකොට ආයතන නැති වෙනවා. නාම රූප ටික නැති කරන්න කියලා දැන් අපි උත්සාහවත් වෙනවා කියන මේ විඥානය නිසා නාම රූප වෙන්නේ. විඥානය නැති කරන්න එතකොට අපි නැති වෙනවා. විඥානය නැති කරන්න කියලා හදන්න කියනවා කර්මය නිසා සංඛාර පත්‍ය විඥාන සංඛාර නිරෝධ විඥාන නිරෝධ සංඛාරය නිරුද්ධ වුණොත් විඥානය නිරුද්ධ ඔගොල්ලෝ කර්මත්‍රය කරගන්නකො සංඛාරය නැති කරගන්නකො අපි නැති වෙන්න ඒ සඳහා මුකුත් මහත් වෙන්න එපා ඊට සංඛාරය නැති කරන්න හදනවා කියනවා අවිද්‍යාව නිසා සංඛාරය අවිද්‍යාව නිරුද්ධ වුණොත් මම නිරුද්ධ වෙන්නවා මං ගැන මහන්සි වෙන්න ඕනේ සංකාරය කියලා. මෙන්න මෙහෙම අනුපිළිවෙලට ගියාම අපිට හම්බ වෙනවා එක කාරණාවක් අවිද්‍යාව කියන තැන දක්වා. දැන් අවිද්‍යාව නැති වුණොත් ඉතුරු ටිකට ධර්මය අප වෙලා තියෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ අප වෙලා තියෙනවා. සංඛාර නිරුද්ධ වෙන බවට, විඥාන නිරුද්ධ වෙන බවට, නාම රූප ජරා මරණ නිරෝධ වෙන බවට මේවා අමුතෙන් හොයන්න මහන්සි වෙන්න ඕනේ නැහැ කියලා ඇප වෙලා තියෙනවා අපිට කුමක් නැතිද අවිද්‍යාව නැති ඔන්න දැන් අපිට උත්තරයක් හම්බුණා නේද? දැන් ජරාමරණ නැති කරන්න කියලා ආපු අපිට මේවා මෙහෙන් එකෙන් එක කරන්න කොහොම හරි ගත්තොත් අවිද්‍යාව කියන තැන නැති වුණොත්මයි ජරාමරණ නැති කරන්න වෙන්නේ වෙන කිසිම ක්‍රමයක් නැහැ. දැන් උත්තර ඒ හිඳයි මම අර උත්තර දෙක ගත්තේ උත්තර දෙකක් තියෙන්නේ අපිට. මොකද අවිද්‍යාව යම් තැනක තිබුණොත් අවිද්‍යාව යම් තැනක තිබුණොත් ඒකේ ඵලය වෙනවා මොකද්ද? ජරා මරණ ජරා මරණ යම් තැනක තියෙනවා නම් ඒකේ හේතුව මූල හේතුව වෙනවා මොකද්ද? අවිද්‍යාව. යම් තැනක විද්‍යාව තිබුණොත් ඒකේ ඵලය වෙනවා මොකද්ද? අජරාමර භව නිරෝධය යම් තැනක අජරාමර භව නිරෝධය තියෙනවා නම් ඒක ඒකේ ඒ ධර්මයන්ගේ මූල හේතුව වෙනවා මොකද්ද? විද්‍යාව. විද්‍යාව නැමැති හේතුයේ ඵලය අජරාමර භව නැත්තම් නිරෝධය නිරෝධය නැමැති ඵලයට මූල හේතුව මොකද්ද? විද්‍යාව. ඔන්න දැන් සසර සහ නිවන කියන ධර්මතා දෙක විද්‍යාව හා අවිද්‍යාව කියන ධර්මතා දෙක තුලයි පවතින්නේ කියන උත්තරයක් අපිට හම්බුණා මේ ගවේෂණේ. තේරුණා දැන් අපිට තියෙන පොඩි කරුණක්. අපේ ජීවිතේ විද්‍යාව කියන්නේ මොකද්ද අවිද්‍යාව කියන්නේ මොකද්ද කියලා හොයාගන්න. දැන් මේ උත්තරය හරහා අපි අරගෙන ආවා කිසිම වෙලාවක වෙනස් කරන්න බැරි වෙනස් වෙන්නේ නැති අනාත්ම හේතුඵල ධර්මයක් පටිච්චසමුප්පාද ධර්මතාවය මේ න්‍යාය හරහා නොගොස් වෙන ජරා මරණ ධර්මයන්ගේ මිදෙන්න ක්‍රමයක් අජරාමර බව ලබන්න ක්‍රමයක් මොකද මේක හේතුඵල ධර්මයක් නිසා නේද ඉතින් දැන් අපි මොනවා හරි ජරා මරණ ධර්මයේ දුක නැති කරන්න මොනවා හරි කරන්නේ නැතුව ක්‍රමානුකූලව දැන් අපි බලා ගන්න ඕන දුක නැති කරන්න එහෙනම් ඇත්තටම මොකද්ද කරන්න ඕනේ කියන එක. නේද? දැන් මේ උත්තර ටික පැහැදිලි වුණානේ අපිට මේ ගවේෂණය තුලින් පටිච්චසම්පාද ධර්මතාවය තුලින් අපිට අවබෝධ වුණා යම් තැනක දුක තියෙනවා නම් දුකට මුල් වෙච්ච මුල් හේතුව අවිද්‍යාවයි විද්‍යාව කියන තැනක දුක එන්න බෑ, ජරා මරණ තියෙන්න බෑ. අවිද්‍යාව නැමැති ධර්මතාවය නිසා ජරා මරණ දුක එන්නේ. ජරා මරණ දුක යම් තැනක තියෙනවා නම් එතන තියෙන්නේ අවිද්‍යාවයි කියන න්‍යාය ඔක්කොම. යම් තැනක විද්‍යාව තියෙනවා නම් ඒ විද්‍යාවේ ඵලය වෙන්නේ අජරාමර බව අජරාමර බව නිවන යම් තැනක තියෙනවා නම් එතන අවිද්‍යාව තියෙන්න බෑ එතන තියෙන විද්‍යාවයි කියන කාරණාවත් වුණා. ඔන්න ඔය ටික ගවේෂණය කිරීමෙන් අවිද්‍යාව සහ විද්‍යාව කියන ධර්මතා දෙක ගැන වඩාත් පැහැදිලි වෙනවා. මම මේ එකම දේ නැවත නැවත කියවන්නේ වැඩි අවධානය යන්න ඕන නිසායි. එතකොට දැන් අපිට ඉතුරු වෙලා තියෙනවා කාරණා දෙකක්. මොකද කිසිම වෙලාවක අවිද්‍යාව තිබුණොත් නවත්තන්න බැරි විදිහටම සසර ජරා මරණ තියනවා කියලා දැක්කා. විද්‍යාව තිබුණොත් මොනම විදිහටවත් නවත්තන්න වළක්වන්න බැරි විදිහටම නිවන තියනවා කියලා දැක්කා. යම් කෙනෙක් විද්‍යාව හොයාගෙන විද්‍යාව තුලින් ජීවත් වෙන්නේ නිවන් දකින්න එපා එපා කියලා කිව්වොත් නිවන් දකින්න. අවිද්‍යාව කියන නොදිනුවත්කමින් හරි අවිද්‍යාව කියලා දන්නේ නැතුව අවිද්‍යාව තුල නම් වාසය කරන නිවන් දකිත්වා දකිත්වා කිව්වොත් දකින්නේ අර බුරුලේ කිරිපිරුණු දෙනගේ කතාව කියන්නේ නේද අලුත පැටව ගහපු බුරුලේ කිරිපිරුණු දෙනක් ගාවට ගිහිල්ලා කිරි ඕනේ ඕනේ කියලා අඟෙන් දෙව්වොත් ඕනේ කිව්වත් ලැබෙන්නේ නැහැ එපා එපා කියලා දෙව්වොත් ඒත් ලැබෙන්නේ නැහැ මොකද කිරියෙන්න නොසුදුසුයි. අගේ කිරි නැහැ. අලුත පැටව දාපු බුරුලේ කිරි තියෙන දෙනක් ගාවට ගිහිල්ලා බුරුලෙන් කිරි දෝනුව එපා එපා ඒත් ලැබෙනවා. ඕනේ ඕනේ කියලා දෝනුව. ඒත් ලැබෙනවා. ඕනේ කිව්වත් එපා කිව්වත් ලැබෙනවා. මොකද එතන කිරි ලැබෙන්න සුදුසු නිසා. ඒ වගේ අපි අවිද්‍යාවෙන් යුක්ත නම් ජරා මර ධර්මිය මට එපා නිවන මට ඕනේ කියලා කිව්වත් ලැබෙන්නේ නැහැ අපිට. නිවන ලැබෙන්නේ ජරා මරණ ලැබෙනවා. අපි විද්‍යාවෙන් යුක්ත නම් ජරා මරණ මට ඕනේ. නිවන මට එපා කියලා කිව්වත් නිවන්මයි දකින්නේ ජරා මරණ ලැබෙන්නේම නැහැ. මොකද නිවෙන්න සුදුසු නිසා ඒ නිසා දැන් අපේ ජීවිතයෙන් අපි හොයාගන්න ඕනේ මේ කාරණා දෙක. අවිද්‍යාව කියන්නේ මොකද්ද? විද්‍යාව කියන්නේ මොකක්ද? ඔන්න දැන් මේ උත්තර දෙක හොයාගන්න යන්නේ. දැන් ඒකටත් අපිට සාක්ෂි නැහැනේ මොකද්ද අවිද්‍යාව මොකද්ද විද්‍යාව කියලා හොයාගන්න දැන් අලුතෙන් අපිට හිතන්න වෙනවා. දැන් ඒකට අපි පරිශ්‍රණයක් කරමු මේ පෙළදහම හරහා. ඔන්න දැන් මේ මම මේ දැන් කතා කරන ටික ටිකක් නෝනින් ගැඹුරු හිතන්න ඕන මාත් එක්කම ටිකක් තීක්ෂණයි. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළ හින්දත් නෙමෙයි මේ ස්වාමීන් වහන්සේලා දේශනා කරන හින්දත් නෙමෙයි දහම නම් ඒක සත්‍ය වෙන්න බෑ නේද අපි අපේ ජීවිතය ගැන දැන් බලමු අපි හැමෝම අද දවසේදී ලෙඩ වෙන්නේ නැද්ද ලෙඩ වෙනවා මහලු වෙන්නේ නැද්ද මහලු මැරෙන්නේ නැද්ද? මැරෙන්නේ. අප්‍රියන් හා එක්වීම ප්‍රියන්ගෙන් වෙන්වීම නොයෙක් දුක් දුම්නස අපිට ලැබෙනව නේද? ලැබෙනවා. ඔන්න ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමනස උපායාසයන්ගෙන් යුක්තයි අපේ ජීවිතය. තේරුණාද? හොඳයි. දැන් ඒක පොඩ්ඩක් පැත්තකින් තබන්න. ඔන්න ඔය අපේ තියාගෙන ඔය අදහසේ තියාගෙන අපේ ජීවිතේ ජරා මරණයෙන් යුක්තයි. ඒක බුදුහාමුදුරුවෝ කියපු නිසාද ඔයගොල්ලෝ පිළිගන්නේ? නෑ. එනත්තම් තව ස්වාමීන් වහන්සේලා එහෙම දේශනා කරන නිසා තමන්ව තමන්ට विद्यमान නිසානේ. එහෙම නේද? ඔන්න ඒක පොඩ්ඩක් පැත්තකින් තියන්න. දැන් ලෝකේ අපි සැබෑවටම ජීවත් වෙන්නේ කොහොමද? ඒ කියන්නේ දැන් මේ දහමක් නෙමෙයි. බණ භාවනා කරනකොට අහන කියන එකක් නෙමෙයි ලෝකේ පැවැත්ම බුදුහාමුදුරුවෝ දේශනා කරපු නිසා හෝ ඒ ආකාරයකට හෝ කතාවක් නෙමෙයි අපි ජීවත් වෙන්නේ ඇහෙන් යමක් අපි දකිනකොට අපිට මේ ඉදිරියෙන් තියෙන ඉන්න අයයි පේන්නේ මට පේන අයනේ ඉන්නවා කියන මට්ටම නේද අපිට තේරෙන්නේ තියෙන්නේ මේ ඇදහිීමක් විශ්වාසයක් මුකුත් ඕනේ නැහැ බුදුහාමුදුරුවෝ කියපු නිසාවත් කවුරුත් නිසා නෙවෙයි මට මේ ලෝකේ පේන්නේ මෙහෙම. නේද? ඉදිරියෙන් ඉන්න අයයි පේන්නේ මේ පේන අය ඉන්නවා කියන මට්ටම තමයි ජීවිතේ නතර වෙලා තියෙන්නේ ජීවත් වෙන්නේ අපි ඔහොම. යම් සද්දයක් ඇහුනොත් අපිට ඇහෙන සද්දය තියෙනවා තියෙන සද්දයක් තමයි ඇහෙන්නේ. ගඳ සුවඳක් දැනුනොත් දැනෙන ගඳ සුවඳ අඳු කුර කරපත්තු කරුවොත් මේ ගඳ සුවඳ දැනෙන්නේ මේ තියෙන දෙයින් ගඳ සුවඳ දැනෙන දේ තියෙනවා අපිට ගඳ සුවඳ එන හඳු කුර අල්ලන්න බැයිද අල්ලා ගන්නත් බැයිද පුළුවන් නේ පුළුවන් රසක් දැනුනොත් අපිට දැනෙන දැනෙන්නේ මේ මෙතන තියෙන කෑම වල රසයයි අපිට ආපු රසය මෙතන තියෙනවා කයට මොන හරි ගැටුනොත් මේ මෙතන තියෙන මේෂේ තමයි කයට ගැටෙන්නේ. කයට ගැටෙන මේෂේ තියෙනවා. මොන හරි දෙයක් හිතුණොත් gedara කියලා තියෙන gedarai හිතෙන්නේ මට හිතෙන gedara තියෙනවා. කියන මට්ටමනේ අපිට පේන්නේ අපේ ජීවත් වෙන්නේ. ඔන්න දැන් අපිට පරිේශනයක් තියෙනවා. අපිට ලෝකෙ පේන්නේ මෙහෙමනම් මෙහෙම පේන අපි ජරා මරණ ධර්මයන්ගෙනුත් යුක්තයි. දැන් උත්තරයක් ලැබෙන්න ඕනේ මේ පේන මට්ටම තුල විද්‍යාවක් තිබුණා නම් ජරා මරණ තියෙන්න පුළුවන් අපිට. දැන් අපි අනුක්‍රමයෙන් ඉස්සෙල්ලා ගලාගෙන බලාගෙන බලාගෙන ආවා යම් තැනක ජරා මරණ තියෙන්න පුළුවන් විද්‍යාව තේසයක් කර තියෙන තැනක. විද්‍යාව තිබුණු ජරා මරණ තියෙනවද? නෑ. ජරා මරණ තියෙන්නේ කුමක් තියෙන තැනකද? අවිද්‍යාව තියෙන තැන. හොඳයි අපිට ඇහැට මෙහි පෙනෙන කනට ඇහෙන මේ වටපිටාව තුල මේ මානසික මට්ටම තුල නිවැරදි යමක් තිබුණා නම් වැරද්දක් නොතිබුණා නම් විද්‍යාවක් තිබුණා නම් අපේ ජීවිතය තුල ජරා මරණ කියන ධර්මතාවය ඉපදිලා ජරා මරණය තුල අපේ ජීවිතේ තියෙන්න බෑ නේද? ජරා මරණ ධර්මතාවය අපේ ජීවිතය තුල තියෙනවයි කියන එකට සාක්ෂි දරනවා අපිට මේ පේනවා කියන සිද්ධිය පිරිසුදු නෑ කියන එකට. තේරුම් ගන්න පුළුවන් මේක නුවණින් තර්ක අනුකූලව ගලපලා මම මේ කියන්නේ ටිකක් නුවණින් හිතන්න සිද්ධිය. අපි මුලින් ක්‍රමානුකූලව බලාගෙන ආවා ජරා මරණ ධර්මියෝ තියෙනවා නම් ඉපදීම නිසායි භවය නිසායි කියලා අනුක්‍රමයෙන් අවිද්‍යාව දක්වනවා. අවිද්‍යාව තිබුණොත් කර්ම වෙනවා විඥානය පිටිනවා මේ විදිහට ජරා මරණ ධර්මයෙන් යුක්තයි කියලා දැක්කා. ජරා මරණ යම් තැනක තියනවාද එතන අවිද්‍යාවෙන් යුක්තයි අවිද්‍යාව යම් තැනක ජරා මරණයෙන් යුක්තයි කියලා උත්තරයක් ආවනේ අපිට. එහෙනම් හොඳට බලන්න ටිකක් මොනින් හිතලා අපේ ජීවිතය අද ජරා මරණ ශෝක පරිදේව කියන ධර්මයන්ගෙනුත් යුක්තයි. ඒ අපිට ලෝකෙ පේන්නේත් මෙහෙමයි. අපිට ලෝකෙ පේන්නේ මෙහෙම නම් මෙහෙම පේන අපි ජරා මරණ ධර්මතාවයෙන් මිදිරත් නැත්තම් ඉදිරියෙන් ඉන්න අයයි පේන්නේ පේන අය ඉන්නවා කියන මට්ටමකයි මම ජීවත් වෙන්නේ මෙහෙම ජීවත් වෙන මම මිදිර නැහැ ජරා මරණ එතකොට එහෙනම් මේ පේන සිද්ධිය තුල අවිද්‍යාව තියනවා කියන්නේ මේ න්‍යායෙන් සාක්ෂි දරනවා මොකද මේ පෙනෙන ක්‍රමය මේ පෙනෙන න්‍යාය තුල විද්‍යාවක් තිබුණා නම් නිවැරදි බවක් තිබුණා නම් ජරා මරණ තියෙන්නේ නැහැ. ජරා මරණ සහගත ජීවිතයේ ඇති ජරා මරණ ස්වභාවය සාක්ෂි දරනවා ජරා මරණ ස්වභාවය සාක්ෂි දරනවා මේ පෙනෙන ඇහෙන දැනෙන මේ මානසික මට්ටම නිවැරදි නෑ කියන කාරණාවට. එහෙනම් අවිද්‍යාව හැටියට අපිට හම්බ වෙන්න ඕන වෙන මොකුත් නෙමේ අද අපේ ජීවිතේ. මෙහෙම බලන තියෙන දේ දකින්නවා දකින්න දේ තියනවා තියෙන දේ ඇහෙනවා ඇහෙන දේ තියෙනවා කියන ඔය මට්ටමකමයි අපි ඉපදුනේ ඔය මට්ටමකමයි ජීවත් වෙන්නේ ඔය මට්ටමකමයි නැරෙන්නේ ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ අවිද්‍යාව කෝෂයක් වගේ කියලා. විතර කටුවක් වගේ කියලා. කිසිම වෙලාවක මේ ලෝකයේ ඔය විතර කටුවෙන් ඔය කෝෂෙන් ඔබට ගිහිලා නැහැ. අපි මේ තියෙන දේ දකින්නවා දකින්න දේ තියෙනවා කියන මට්ටමමයි ඉපදුනේ. ජීවත් වෙන්නේ toy මට්ටමම මැරෙන්නේ toy මට්ටමම. හීනෙන්වත් ওই මොබ්බට ගිහිලා තියෙනවද? සසරදී කවදාවත් ගිහිල්ලා නැහැ. මේ කෝෂයෙන් ඔබට ගිහිල්ලා නැහැ. මේ gediya ඇතුලේ ඉන්නේ. අවිද්‍යාව ඇතුලේ ඉන්නේ අපි. ඒකයි ආගෝදි නොවන නිින්දක නිදි කියලා කියන්නේ. අවිද්‍යාව නැමැති නිින්දෙන් නිදි. මේ ඉන්න මට්ටම අවිද්‍යාව කියලාවත් දන්නේ නැහැ. ඇයි? ඒිට ප්‍රතිපක්ෂයක් නැති නිසා, විද්‍යාවක් නැති නිසා. දැන් හරි මේ ඉන්න මට්ටම අවිද්‍යාවයි කියන එක තර්ක කරලා අපිට හොයාගන්න උනා මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ පෙළ දහම න්‍යාය අනුව බලන්න. එතකොට මේ අවිද්‍යාව කියලා හම්බ වුණොත් අද හම්බ වෙන්න ඕන වෙන මුකුත් නෙමෙයි අපේ ජීවිතය. අපි ජීවත් වෙන මේ ක්‍රමයයි අවිද්‍යාව කියලා හම්බෙන්නේ. අපි ජීවත් වෙන ක්‍රමය සම්මා දිට්ඨියක් වුණා නම් විද්‍යාවක් වුණා නම් නිවන් දකින්න කියලා මෙහෙම සිල් සමාදන් වෙන්න එන්න ඕනේ නැහැ. භාවනා කරන්න එන්න ඕනේ. ඕනේ කෙලින්ම ඇයි විද්‍යාව තිබුණා නම් දෙකක් නැතුවම මුකුත් අමුතෙන් කරන දෙයක් නැහැ ජරා මරණ නිරෝධය සාක්ෂාත් වෙනවානේ. නමුත් අපි ජීවත් වෙන මේ ක්‍රමයට සාක්ෂාත් වෙන්නේ මොකද්ද? ජරා මරණ ගන්න. එහෙම වුණේ එහෙම වෙන්නේ ඇයි? අපි ජීවත් වෙන ක්‍රමයේම වැරදි නිසායි. මේ ටික තර්කානුකූලව හිතන්න. මොනින් හිතන්න. ගල්පල බලන්න. එහෙනම් අපි ජීවත් වෙන මේ ජීවිතයම අවිද්‍යාවෙන් යුක්තයි. මේ ඇතුළත තියෙන ඇතුළත කියලා කිව්වේ ඇහත් රූපයක් කන ශබ්දයක් නාසයක් ගන්ධයක් දිවක් රසත් කයත් ස්පර්ශයක් මනස ධර්මාරම්මණක් කියන මේ ටික තමයි කෝෂය ඇතුළ ඔය ඇතුළත තියෙන කිසිම දෙයක් ජරා මරණයෙන් මිදෙලා නැහැ. ඔක්කොම ටික ජරා මරණ ධර්මයෝමයි. එකදු කරුණක් නිසාවත් අජරාමර බවක් ලැබෙන්නේ නැහැ. කොහොමද අපි ඒක හිතන්නේ? බලන්න. දැන් අපිට පුළුවන් ඕන මේ කෝප්පේ දිහා බලන්න පුළුවන්. අපිට හිතෙන්නේ මට පේන කෝප්පේ මේ තියෙනවා මෙතන තියෙන කෝප්පේ තමයි පේන්නේ කියලා නේ හැමෝටම පේන්නේ නේද? ඒක අම වෙනස් විදියකට පේන කවුරුත් ඉන්නවද? නෑ එහෙම පේන්නේ. හොඳයි ওই විදිහට අපි ඇහැ පරිහරණය කළොත් බැලුවොත් පැත්තකට ගියොත් අපි දැකපු කෝපේ තියෙනවා කියන හැඟීම හිතේ හිටින්නේ නැති වෙයි. හිටිනවා. හොඳයි ඒ හිතේ හිටින විදිහට හිතේ මතකේ තියෙන විදිහට ඒ වෙලාවෙම හදිස්සිය එතෙන්දි කලෝරිය කරනකොටත් කෝපේ සිහි වුණොත් මරණාසන්න මොහොත නිමිත්ත හැටියට. උපදින් නැති වෙයිද ඒ නිමිත්තට අනුව? උපදින්. උපදුනොත් මේ වගේම රූපයක විඥානය දැසගත්තොත් ඔන්න ඒ ජීවිතේ දැන් කය සවිඥානිකයිනේ ඒ ජීවිතේ බඩේක කුම් හැදෙන්න බැයිද පුළුවන් කන් කැක්කුම් ඔළුව කැක්කුම් දත් කැක්කුම් හැදෙන්න පුළුවන් ඒ රූපය දිරන්නේ නැද්ද මහලු වෙනවා ලෙඩ වෙන්නේ නැද්ද ලෙඩ වෙනවා මරණයටපත් වෙන්නේ නැද්ද පත් වෙනවා එතකොට අප්‍රියං හායක් වීමේ දුක්, ප්‍රියංගෙන් වෙන්වීමේ දුක්, නිന്ദා අපහාස අනුන් බැනුම් අහන්න බැරිද? ඔය ඔක්කොම දුක් ටික හම්බුනේ ඉපදුන නිසානේ. ඒබඳු ඉපදීමක් ලබා දෙන්න පුළුවන්කම මේකේ තිබුණානේ. එහෙනම් මේ එක අරමුණ තුල ජරා මරණ දුක තැවරලා තිබුණ නැද්ද? මෙයාට පුළුවන්කම තිබුණ නැද්ද ඕගොල්ලන්ට ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපායස ධර්ම උපදලා දෙන්න? මේ කෝප්පය ඇතුලේ ලෙඩවීම මහලු බව මරණය නෑ. නමුත් මෙයා ඉන්න තැන මෙයා විද්‍යමානයි. බේරිලා නෑ. ඒ හින්දා මේ ජරා මරණ ධර්මයක් මේ තියෙන්නේ. අපිට පේන්නේ ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සබ්බම් භික්ඛවේ ආදිත්තං. මහණ සියල්ල ඇවිල්ලා ගන්නවා. කිංචි භික්ඛවේ සබ්බම් ආදිත්තං. මහණ කුමන සියල්ල දැවිලා ගන්නවා. චක්කුම් භික්කවේ ආදිත්තං රූපා භික්කවේ ආදිත්තා චක්කු විඥානං ආදිත්තං චක්කු සම්පස්සෝ ආදිත්තා ආදිත්තු චක්කු සම්පස්සපච්චය උපජ්ජති වේදිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛං සුඛං වා තබ්බේ ආදිත්තා ඇහැවිල ගන්නාලාදී රූපය රූපය ඇවිල ගන්නාලාදී චක්කු විඥානය ඇවිල ගන්නාලාදී චක්කු සම්පස්සය ඇවිල ගන්නාලාදී චක්කු සම්පස්සපත්තෙන් සැපක් හෝ දුකක් හෝ උපේක්ෂා වේදනාවක් උපදින නම් ඒද ඇවිල ගන්නාලාදී කේනාදිත්තං කුමකින්ද ඇවිල ගත්තේ රාගාග්න, දේශාග්න, මෝහාග්න රාග දේශ මෝහාගේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේ දුක්ඛ දොමන සුපායාසෙහි ආදිත්තත් වදාන ඉපදීම ලෙඩවීම මහලු බව මරණය ශෝක පරිදේ දුක් දොමනස් වලින් ඇවිල්ලා ගන්නා ලද්දයි කියමු ඔක්කොම ටික ඇවිල්ලා ආ එකක්වත් නැහැ මේ විතරක් ඕනේ ඉන්දි කට්ටක් මරණාසන්න මොහොතේ සිහි වුණා ඉන්දිකට්ටර තණ්හා කෙරුවොත් ඒක නිමිත්තක් හැටියට මදිද ප්‍රතිසන්දි වශයෙන් යන්න පුළුවන්. ඒ ඉපදුනහම ඒ ජීවිතයේ ලෙඩවීම මහලු බව මරණය යම්තා දුක් දුම්නස් එනවනම් ඒ දුක් දුම්නස් ඔක්කොම ලබා දීමේ හැකියාව තිබන්නේ දාර ඉදිකට කීපතන එහෙනම් මෙහෙම බලනකොට ඒකයි මේ අවිද්‍යාව ඇතුලේ තියෙන ඔක්කොම ටික ජරා මර ධර්මයේ යුක්තයි. සබ්බම්බික්කේ ආදිත්තර කියලා කියේ සියල්ල ඇවිල ගන්නාලා. මහ විශාල ගිනි ගොඩක් ගහලා ගිනි ගොඩ ඇතුළට දානවා යකඩ කෑලි 100ක් 1000ක් ලක්ෂයක් විතර දානවා. දාලා තනි වචනෙන් අපිට කියන්න බැයිද සියල්ලම රත් වෙලයි තියෙන්නේ කියලා. කියන්න බැයිද? පුළුවන්. ආයෙ දැන් එකින් එක අත තියලා බලන්න ඕනද? ඕනේ ඇයි? ගිනි ගොඩ ඇතුලේ තියෙන හින්දා කෙටි වචනකින් කිව්ව හැකි මොකද්ද? සමහර විටක කෝටි ගණක් වෙන්න පුළුවන් යකඩ කෑලි. කිසිම බෙදීමක් මොකුත් නැතුව සියල්ල රත් වෙලා කියන්න පුළුවන්. ඒ න්‍යායම බුදුරජාණන් වහන්සේ අනුගමනය කළ සබ්බම් වික්ක ව්‍යාදිත්තන් සියල්ල ඇවිල්ලා කියලා ඇහැ කන දිව ශරීරය මනස ඒ ආයතන හරහා බාහිර ආයතන ටික විඥාන ටික ස්පර්ශ ටික මේ අටලොස් ධාතුවම ලෝකෙම පෙනෙනවා. මොකද මේ අවිද්‍යාව ඇතුළේ නිසා අවිද්‍යාව ඇතුළේ නිසා එතකොට ඔන්න දැන් අවිද්‍යාව කියනකොට අපිට උත්තර ටිකක් ආවා පටිච්චසම්පාදයේ පෙළ දහමෙන් ජරා මරණ යම් තැනකද ඒකට මූල හේතුව අවිද්‍යාවයි අවිද්‍යාව යම් තැනක තිබුණොත් එතන ජරා මරණ තියෙනවා කියන න්‍යායක් හම්බ වුණා ඒ න්‍යායම ගලපලා අපේ ජීවිතෙන් බැලුවා අපිට ජරා මරණයන්ගේ යුක්තයි අපිට ලෝකෙ පේන්නේ මෙහෙමයි මෙහෙම පෙනෙන අපි ජරා මරණයන්ගේ මිදිලා නැහැ යුක්තයි එහෙනම් මේ පෙනෙන සිද්ධියයි අවිද්‍යාව කියන්නේ කියලා උත්තරයකට ආවා මේ ටික තර්ක කරලා ගන්න විතර්ක කරලා ගන්න ක්‍රමයක් මම මේ කියන්නේ. ඒ කියන්නේ ඇදහිීමක් ඕනේ නැහැ මම මේ කියන ක්‍රමය කෙනා කෙනාම නුවණින් දහම උපදවාගෙන බුදුරජාණන් වහන්සේට බාර දෙන්න ඕනේ අපිට අපේ ජීවිතය බලලම මේ දහම් පෙළ බලලම තර්කානුකූලව උපදවා ගන්න ක්‍රමයක් මේ පෙන්නන්නේ. එතකොට ඔන්න දැන් අපිට අවිද්‍යාව කියන එකත් හම්බ වුණා. හම්බ වෙන්නේ. මොකද්ද අවිද්‍යාව හැටියට හම්බුනේ? අනිච්චෙන් දුක්ඛ. ජරා මරණ අවිද්‍යාවේ ඵලය අවිද්‍යාව හැටියට අපේ ජීවිතෙන් හම්බුනේ මොකද්ද? අද අපේ ජීවිතේ හරියට අපි විද්‍යාවේ ඉන්න අය වගේ අවිද්‍යාව ගැන කියන්න අපේ අවිද්‍යාව කියලා අපේ ජීවිතය කියලා කියන්නත් ටිකක් නැලි වෙනවා. අවිද්‍යාව කියලා හම්බ වෙන්න තියෙන වෙන මොකුත් නෙමෙයි මොකද්ද? අපේ ජීවිතයයි. අපේ ජීවිතය කියලා කියන්නේ මොකද්ද? ඇහින් රූප බලනවා, සද්ධාහනවා, ගඳ සුවඳ දකිනවා, ගන්නවා රස විඳිනවා ස්පර්ශ ලබනවා හිතනවා. ওই ටික තමයි ජීවිතය කියන්නේ. ඔය හිතන කියන කරන මේ වටපිටාවම තියෙන අවිද්‍යාව ඇතුළේ. අපි දකින ක්‍රමය අවිද්‍යාව. අපි අහන ක්‍රමය අවිද්‍යාව. අපි ගඳ සුවඳ දැනෙන ක්‍රමය අවිද්‍යාව. රස විඳින ක්‍රමය අවිද්‍යාව. මේවට කියනවා අවිද්‍යාව සම්පස්ස කියලා. අපිට කයට ගැටෙන දේවල් දැනෙන්නේ අවිද්‍යාව සහගත. හිතට දැනෙන දේවල් අවිද්‍යාව සහගතයි. මෙතන විද්‍යාව මේ මට්ටම තුල විද්‍යාව එහෙම තිබුණා නම් ජරා මරණ තියෙන්න බෑ. ඔන්න දැන් අවිද්‍යාව කියන එකක් දැනගන්න ඕනේ අපේ මේ ජීවිත මට්ටම. දැන් අපි හොයාගමු විද්‍යාව කියන්නේ මොකක්ද කියලා. දැන් හොයාගන්න ඉතුරු වෙලා තියෙන අපිට මොකද්ද? විද්‍යාව. මොකටද අපි විද්‍යාව හොයන්නේ? විද්‍යාව තිබුණොත් විතරමයි ජරා මරණ නිරෝධය ලැබෙන්නේ නේද? ඒකත් ඒ තරම් අමාරු නෑ. යමක්ද අවිද්‍යාව ඊට ප්‍රතිවිරුද්ධව බලන්න ඒක විද්‍යාව. එච්චරයි. අවිද්‍යාව කියන්නේ මොකද්ද? අද අපේ ජීවිතේ දකින්න දේ තියනවා තියෙන දේ දකින්නවා කියන එක. විද්‍යාව කියන්නේ පෙනෙන දේ තියෙන්නේ තියෙන දේ පේන්නේ. එච්චරයි. ඉතින් ඔන්න ওই ටික මාරු කරගන්නයි තියෙන්නේ. මම මේ ටික තමයි හැමදාම කියන්නේ ඒ උනාට හැමදාම දැටියෝ. මොකද නැවත නැවතත් කියන්නේ මේ ටිකමයි අවශ්‍ය. අපි මොකක් හරි දෙයක් කරන්න ඉස්සෙල්ලා මොකද්ද කරන්න ඕනේ කියන දන ටික. ඔය ටික කතා කරමු මේකට. එතකොට විද්‍යාව කියන්නේ පවතින දේ පේන්නේ පේන දේ පවතින්නේ ඇහෙන දේ පවතිනවා නෙමෙයි පවතින දේ ඇහෙන්නේ ඔය වගේම ගැටෙන දේ කායක යමක් ගැටෙනවා නම් ගැටෙන දේ තියෙනවා නෙමෙයි තියෙන දේ ගැටෙනවා නෙමෙයි හිතට යමක් සිහි වුණොත් සිහි වෙන දේ තියනවා නෙමෙයි තියෙන දේ සිහි වෙන්නේ කියන කාරණා. තව පැත්තකින් ගත්තාම දිත්තේ දිත්තමත්තං සුතේ සුතමත්තං මුතේ මුතමත්තං විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං කියපු එකමයි මම තව වචන ටිකකින් කිව්වේ. දැන් අද අපිට පුළුවන්කම තියෙනවනේ දැකපු දේ ආයෙත් දකින්න පුළුවන්කම නේද? අහපු දේ ආයෙත් අහන්න පුළුවන්කම තියෙනවනේ අපිට දිත්තේ දිත්ත මත්තන් සුතේ සුත මත්තන් වෙන්නේ නැහැ. ඒවා දැකපු දේ දැකීමෙන් ඉවර වෙන්නේ එහෙම නෑ අපිට. ආපෝ ගන්න පුළුවන්. ඕකට මම හැමදාම ගන්න අනිත් උපමාව තමයි අර මිරිඟු උපමාව. දැන් මිරිඟුව දිහා අපි බලනකොට ජලය වගේ පේනවා. තිරසංගත සතා කරන්නේ මොකද්ද? ජලය වගේ පේනකොට පෙනෙන දේ තියෙනවා තියෙන දේ පේනවා කියලා යා හිතනවා. පෙනෙන දේ තියෙනවා දැන් වතුර වගේ පේනවනම් පේන දේ තියෙනවා තියෙන දේ තමයි පේන්නේ කියලා හිතන්නේ පිපාසයක් ඇති වුණොත් මොකද කරන්නේ? ඇයි මේ පිපාසෙකුත් ඇති වුණා වතුරක් පේන්න වගේ තියෙනවා පේන වතුරක් තියෙනවා වතුරක් තිබුණොත් පිපාසයකුත් ඇති වුණොත් වතුරක් පේනවනම් පේන වතුරක් තියෙනවනම් ගන්න දිව්‍ය නැත්තම් තමයි පුදුනේ දුවන ඒ දුවනකොට කාරණා දෙකක් වෙනවා මොකද්ද වතුර නැති මිරිඟුව පිටිපස්සේ දුවන්න සකස් කරලා තියෙනවා හදලා තියෙනවා බොරුව පිටිපස්සේ යොදවනවා වතුර හොයාගන්න මගක් තියනවා නම් ඇත්තක් වෙනවා නම් ඒකද අහිං කරලා තියෙනවා. ඒ විතරකුත් නෙමෙයි ඒ වතුර කියන නිමිත්තම සිහි කරලා මරණාසන්න මොහොතේදී මතු ඉපදෙන්න අවස්ථාව සකස් කරලා තියෙනවා. එතකොට විද්‍යාව කියලා කිව්වේ ඒ අවිද්‍යාවේ මට්ටම්. දකින දේ තියෙනවා තියෙන දේ දකිනවා කියන මට්ටම රැවටුනොත් ඔය අවිද්‍යාවේ මට්ටම. විද්‍යාවේ මට්ටම තමයි ඒ මිරිඟුවම අපිට පෙනෙනකොට අපි දන්නවා ජලය වගේ පේනවා නම් පේන දේ තියෙනවා නෙමෙයි. ජලය වගේ පේනවා නම් පේන දේ පෙවුනට වතුර වගේ ඒක තියෙනවා නෙමෙයි. එහෙ තියෙන්නේ මිරිඟුව. තියෙන මිරිඟුව පේන්නේ පේන දේ තියෙන්නේ කියන එක දෙපැත්තට මාරු කරගන්න. ඔය වගේ මුදුවට මතක තියාගන්න යම් උපාදාය රූපයක් හැඩතලයක් අපිට පෙනෙනවා නම් මෙහෙම පෙනෙන තැනක හැම වෙලාවෙම පවතින යතහ භූත ස්වභාවය මහ භූතයි. මහ භූත රූපයක්. මහ භූත රූපයක් තිබුණු තැනක අපිට මෙහෙම හැඩතලයක් පේන්න පුළුවන්. මේ පේන දේ තියනවා නෙමෙයි තියෙන දේ පේනවා නෙමෙයි. මහ භූතයන් නිසා අපිට මේ හැඩතලයක් උපාදාය රූපයක් හිතට මැවිලා පේනවා. මේ පේන මෙහෙම පෙනෙන තැනක තියෙන්නේ මහ භූත පටිලාපෝතේ ජෝවාය. ඒ කියන්නේ දැන් අපි හිතාගෙන ඉන්නේ මේ පෙනෙන දෙයමයි තියෙන්නේ තියෙන දෙයමයි පේන්නේ කියලා. අපි ඇල්ලුවෝ. අපි හිතාගෙන ඉන්නේ පෙනෙන දේ ඇල්ලුවා කියලා. නමුත් මෙතන පෙනෙන දේ ඇහැට පෙනෙන්නේ උපාදාන රූපයක් වර්ණ රූපයක් හිතටම ඇවිල්ලා පේන්නේ මෙහෙම පේන තැනක තියෙන්නේ මහ භූත පට යාපතේජෝ වාය ඇහැට පේන එක චක්කු විඥානයි කයට ගැටෙන එක මහ භූතයි ගැටෙන්නේ ඒක කාය විඥානයි ගැටෙන දේ පේනවා පේන දේ ගැටෙනවා කියලා කිව්වොත් ඒ කියන්නේ කයට ගැටෙන දේවල් චක්කු විඥානිනුත් විඤ්ඤාණය වෙනවා කියලායි අපි කියන්නේ. ඇහැට පෙනෙන දේවල් කාය විඥාණයටත් වෙනවා කියලායි අපි කියන්නේ. පුළුවන්ද? දැන් මේ පෙනෙන එකම නම් අල්ලන්නේ. අල්ලන එකම නම් පෙනෙන්නේ. දැන් අහු අහු වෙන්නේ දැනෙන්නේ මොන මොන හිතටද? කයට ගැටිලානේ දැනෙන්නේ. ඒක කාය විඥාණයනේ. ඇහැට පේන්නේ චක්කු විඥාණයෙන්නේ. පේන දේ අල්ලන්න පුළුවන් වුණොත් කාය විඥානේ විඤ්ඤායේ දේ චක්කු විඥානේම ත්‍රිණ්‍යයයි කියන එක කියනෝනේ අපි. කියන්නේ නැද්ද පේන දේ අල්ලන්න පුළුවන්. ඔක ටිකක් හිතන්න ඕනේ. නමුත් හරියටම අපි දැක්කොත් මෙහෙම පෙනුනට පෙනෙන දේ පවතිනව නෙවෙයි පවතින්නේ පටවියාපෝ තේජෝ වායෝ මහ භූතයි. එහෙම පෙනෙන තැනක මෙහෙම හැඩයක් වෙනෙනවා. පවතින මහ භූත නිසා අපි අල්ලන්න ගියොත් පවතින දේ අපිට ගැටෙන්නේ. ඒ කියන්නේ මහ භූතයයි ගැටෙන්නේ. වෙන දේ නෙමෙයි. මේ ටික ගැඹුරයි යකෝ පැත්තකින් තියන්න. ඕක මම මේ අනුමානට කිව්වේ. දැන් උත්තර දෙකක් හම්බ වුණා අපිට. දැන් මේ අනුමාන දැක්මක් විතරයි කියන්නේ. තාම දකින්න බෑ දැනගන්න. අවිද්‍යාව යම් තැනක තියෙනවා නම් ජරා මරණ හිස් නැහැ. විද්‍යාව යම් තැනක තියෙනවා නම් අජරාමර බව හිස් නැහැ. ඒ නිසා සසර සහ නිවන කියන ධර්මතා දෙක මොන්න කිසි ක්‍රමයකටවත් වෙනස් කරන්න බැරි විදිහට විද්‍යාව සහ අවිද්‍යාව කියන කාරණා දෙක මතයි ගොනු වෙලා තියෙන්නේ. ඊට පස්සේ විද්‍යාව කියන එක සහ අවිද්‍යාව කියන එක ජීවිතෙන් දකින්න ඒකට සාක්ෂි දරන අවිද්‍යාව කියන එකයි අපේ ජීවිතය කියන්නේ තියෙන සාක්ෂිය තමයි අපි ජරා මරණයන්ගෙන් නොමිදුණු බව. අපි ජරා මරණයන්ගෙන් මිදෙලත් නැහැ. ඒ අපිට ලෝකෙ පේන්නේත් මෙහෙමයි. ඒ හින්දා අපිට පේන මේ මිම්ම අවිද්‍යාවයි කියලා උත්තරයක් ආවා. අවිද්‍යාව යමක්ද ඒකට ප්‍රතිපක්ෂ දැක්මකුයි විද්‍යාව කියන්නේ කියලා උත්තරයක් වෙනවා ඉබේම ඒක ඒකට උපමාවක් තමයි මම අර මිරිඟුව හරහා පෙන්නුවේ පවතින දේ පේන්නේ පවතින්නේ පටිආපෝතිජෝ වායෝ එක පේන්නේ පේනවනම් යමක් අපි හිත පැත්තකින් දානකො පේනවා කියලා ගන්න උපාදාය රූපය ඒක පවතින්නේ. පවතින්නේ මහ පුත්‍රය. එතකොට අපි පවතින දේ සහ පෙනෙන දේ කියන ධර්මතා දෙකක් තියෙනවා කියන එක දන්නේ නැතිකම හිඳයි නැවතත් නැවතත් මේ අවිද්‍යාව තුළ වෙන්නේ විද්‍යාව කියන්නේ යම් වෙලාවක දකින්න පුළුවන් වුණොත් දකිනකොට පවතින දේ පේන්නේ පේන දේ පවතින්නේ පවතින දේ ඇහෙන්නේ ඇහෙන දේ පවතින්නේ පවතින දේ මහ භූතයි ඇහෙනවා කියන්නේ ශබ්ද රූපයක් උපාදායයි උපාදාය රූපේ නෙමෙයි මහ භූත මහ භූත නෙමෙයි උපාදාය මේ ආයතන දෙකම හොම වෙන්නේ දැන් අනුමානට දැනගත්ත අපි එක දෙයක් මේ කාරණාවෙන් අපි මේ ඉන්න අපේ පැවැත්මයි එහෙනම් අවිද්‍යාව කියන උත්තරේව දෙන්න ඕන. තාම විද්‍යාව කියන එකක් ගැන දක්ෂ නැති. නමුත් අවිද්‍ය අපිට අද මේ පේන ක්‍රමය අද අපි ජීවත් වෙන මේ මට්ටම වැරදි කියන උත්තරයක් එන්න ඕන. එතකොට දැන් විද්‍යාව හැටියට අපිට හම්බුනේ අපිට මේ පේන මට්ටමට සම්පූර්ණ අනිත් පැත්තට ප්‍රතිවිරුද්ධව නුවණ අරගෙන යන්න. දැන් උත්තර දෙකක් හම්බෙලා තියෙනවා අපිට. පවතින දේ පේන්නේ පේන දේ පවතින්නේ කියලා. ඒ කියන්නේ තව පැත්තෙන් ගත්තොත් මහ භූතයි උපාදායයි දෙකම එකයි කියලායි අපි කියන්නේ. පවතින දේ පේන්නේ පේන දේ පවතින්නේ කියලා කියනවා කියන එකෙන් කියනවා මහ භූත පටිවිආපෝ තේජෝ වායෝ කියන එකයි උපාදාය රූපය කියන එකයි දෙකක් නෑ දෙකම එකයි කියලා කියනවා කියන එක. නමුත් පවතින දේ පේන්නේ පේන දේ පවතින්නේ මේ ධර්මතා දෙක දෙකක් හැටියට දකිනවා කියලා කියන්නේ. මහා භූත රූපය කියන්නේ උපාදාය නෙමෙයි උපාදාය රූපය කියන්නේ මහා භූත නෙමෙයි මහා භූත නිසා උපාදාය රූප විද්‍යමාන. ඔතින් රූප ගැන ටිකක් හඳුනා ගන්න ඕනේ. මේ උත්තර දෙක දැනට ගන්න කියලා මම කියන්නේ අපි යම් දවසකදී ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනෝ උපායස ධර්මයන්ගෙන් මිදෙනවා නම් මිදෙන්නේ අද මේ පෙනෙන ඇහැ වෙනස් වෙලාමයි. ඇහැට පෙනෙන මේ දර්ශනය වෙනස් වෙලාමයි. කනට ඇහෙන මේ ශබ්දය ඇහෙන එක ගැන තියෙන දර්ශනය වෙනස් වෙලා. ඒක කරගන්න හැටි තමයි මම කිව්වේ පෙනෙන දේ පවතිනවා නෙමේ පවතින දේ පෙනෙන්නේ කියන මට්ටමට මාරු කරගන්න ඕනේ. උන්න දැන් උත්තර දෙකක් හම්බ වුණා. පෙනෙන දේ පවතිනවා පවතින දේ පෙනෙනවා කිව්ව ජරා මරණ තැන දක්වා නතර වෙලා ඒක මෙහා නතර වෙන්නේ නැහැ. ජරා මරණ තැන දක්වා පවතින්නේ ඒ කියන්නේ එහෙනම් දකින්න අද අපි ජීවත් වෙනවා කියලා කියන්නේ ජරා මරණ තුලයි වාසය කරන්නේ. ආයේ හිල්ලෙන්න පෙරලෙන්නවත් තැනක් නැහැ. අතක් ගහන්න කිසිම ඉඩක් නැහැ. ආයේ නිදුක් බවක් අජරාමර බවක් හීනකින්වත් නැහැ. හීනෙන්වත් නැහැ. හීනේ හම්බෙන්නේ පච්චපාදනත් කන්දියත්. හීනය දකින්නෙත් මේ තුල. ඒ නිසා මේ ලෝකයේ අසරණයි කියන්නේ. යම් වෙලාවක මේ දැකීම වෙනස් කරගන්න පුළුවන් වුණොත් පවතින දේ පේන්නේ නැහැ, පෙනෙන දේ පවතින්නේ නැහැ කියලා හීනකින්වත් නතර වෙන්නේ නැහැ, ජරා මරණ තුල නතර වෙන්නෙම නිවන දැන් මේ කාරණා දෙක දැනගත්තට අපිට දැන් වැරද්ද බලවත් වැඩි. නිවැරද්ද ඊටාම දුබලයි. කියන පවතින දේ පේන්නේ පේන දේ පවතින්නේ කියන නුවණ ඇත්තෙම නැහැ එහෙම දෙයක් මේ අහලා දැනගත්තා විතරයි. නමුත් ඒක වෙන්නේ කොහොමද කියලාවත් දන්නේ ප්‍රශ්න. කෙසේද කෙසේද යන විමත. නමුත් දැකපු දෙයමයි, පේන දෙයමයි තියෙන්නේ, තියෙන දෙයමයි පේන්නේ කියන මේ බොරුව හොඳට හුරුයි ජීවිතේට හොඳ හුරු පුරුදු. ඒ කියන්නේ හතුරා බලවත් මිතුරා ඊටම දුබලයි. මේ හතුරා කියනකොට මේ මානසික මට්ටම මේ ජීවිතය විතරක් නෙමෙයි අනුමතක් ගෝයම් වික්කවේ සංසාර කුඹව කොටන පඤ්ඤායති මහානි මේ සතර මුල් කෙලවරක් පේන්නේ කියන තරම් දීර්ඝ සතරක ඉඳන් මේ වැරද්දමයි හුරු වෙලා තියෙන්නේ අසුවිරු තන කාලයක් මතක නැහැ නිවැරද්ද පිළිබඳ දැන් මිතුරා ගුණාත්ම දුබලයි හතර බලවත් දැන් ඒකට ප්‍රතිපදාවක් ඕනේ මිතුරා බලවත් කරන්න හතර දුබල කරන්න. තව පැත්තකින් ගත්තොත් මෙතර ඉඳන් එතරට යන්න. අවිද්‍යාව ඉඳන් විද්‍යාවට යන්න. සසරේ ඉඳන් නිවනට යන්න. මගක් ඕනේ. එන්නේ මාර්ගයට තමයි සීල සමාධි ප්‍රඥා කියන්නේ. ඔන්න දැනුයි සීල සමාධි ප්‍රඥාව ඕනේ. දැන් සීල සමාධි ප්‍රඥා වඩන්නේ ඇයි? මොකටද? කුමක් නිසාද කියන කාරණා විස්තර තේරුම් ගන්න. නිවන් දකින්නවා නිවන් දකින්නවා කියලා මොකක් හරි එකක් කරන්නේ તો මොකද්ද නිවන? ඔගලන්ට අදහන්න දෙයක් නැහැ මම කිව්වේ පිරිසිදු බුදුදහම මේ පෙළ නුවණක් කියනවා. මොනවා හරි දෙයක් කරන්න නෙමෙයි නිවන් දකින්න කියලා. නිවන කියන්නේ මොකද්ද? සසර කියන්නේ මොකද්ද? නිවනට මුල් වෙන්න කොහොමද? සසරට මුල් වෙන්න කොහොමද? ඒක අපේ ජීවිතේ මොකද්ද කියලා දකින්න. දැකලා අපේ ජීවිතේ මෙන්න මේ මානසික මට්ටමයි සසරට හේතුව. මෙන්න මෙහෙම මානසික මට්ටමක් අපි තුල උපදවාගත්තොත් මේකයි නිවරට හේතුව කියලා දැකලා මේ මනස වෙනස් කර ගැනීම සඳහා නැත්තම් මෙතන ඉඳලා එතරට යන්න පාලමක් තමයි ඒ දණ්ඩක් තමයි මාර්ගයක් තමයි සීල සමාධි ප්‍රඥා මේ සීල සමාධි ප්‍රඥා කියන ත්‍රි ශික්ෂාව වඩන්නේ ඇයි හතර දුබල කරලා මිතුර බලවත් කරලා සීල් රකින්න ගානේ සමාධි වඩන ගානේ විදර්ශනා කරන ගානේ මේ ටික කරන්න කරන්න වෙන්න ඕනේ පවතින දේ දකින දේ තියනවා තියන දේ දකිනවා කියන මට්ටම ටික ටික අඩු වෙන්න ඕනේ ගෙවෙන්න ඕනේ පවතින දේ පේන්නේ පේන දේ පවතින්නේ කියන පවතින දේ පේන්නේ පේන දේ පවතින්නේ කියන මට්ටම එන්න දෙන්න බැඳෙන්න. තව පැත්තෙන් ගත්තොත් දිත්තේ දිත්තමත්තා සුතේ සුතපත්තම් මුතේ මුතපත්තම් කියන මොන වැඩෙන්න එතකොට මෙන්න මේ ඥාන දර්ශනය මේ ඇත්ත ඉගෙනගෙන අවිද්‍යාව සහ විද්‍යාව කියන දෙක උපදවා ඉගෙනගෙන අවිද්‍යාව ජීවිතයෙන් අයින් කළ විද්‍යාව කියන කාරණාව ජීවිතය කරගන්න තියෙන ගමන් මඟ තමයි සීල සමාධි ප්‍රඥා. තව පැත්තකින් කිව්වහම අපි මේකට කියනවා මොකද්ද? මාර යුද්ධය කියලා. අපි ඉස්සෙල්ලා අඳුනගන්න ඕනේ මාරය කියන්නේ කවුද කියලා. කාර්ද මාරය කියන්නේ? පංච මාරෝ චිත්තෝනාත බුදුරජාණන් වහන්සේ පස් මාරුන් දිනවා කියලා. මාරෝ පස් දිනක් ඉන්නවා. කන්ද මාර, ක්ලේශ මාර, අභිසංස්කාර මාර, මච්ච මාර, දේවපුත්ත මාර. අපිද අද නිවන් දකිනවා නම් මේ පස්මරුන්ගෙන්ම නිදහස් වෙන්න ඕනේ. මාර කියලා කිව්වේ පංච උපාදානස්කන්ධයටද මාරයක් වෙනවා. චක්කුං කෝ රාද මාරු රූපං කෝ රාද මාරු චක්කු විඥානං මාරු ඇහැ මාරය රූපේ මාරය චක්කු විඥාන මාරය චක්කු සංපස්සේ මාරය චක්කු සංපස්සපස්සේ උපදීන යම් වේදනාවක් මාරය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා නම් යම් ස්කන්ධයක් නිසා ජරා මරණ ධර්මයේ උරුම වෙයි නම් ඒ ස්කන්ධයන්ට කියනවා මොකද මාරය කියලා. පංච උපාදාන ස්කන්ධයට කියනවා මාරය කියලා. මාරණය හෝ මරණය යන ප්‍රඥාප්තියක් ලෝක විද්‍යමාන වෙනවා නම් යම් ස්කන්ධයක් නිසා ඒ ස්කන්ධයට කියනවා මාරය කියලා. ඒ හින්දා පංච උපාදාන ස්කන්ධයට කියනවා මොකද? ඛණ්ඩ මාර කියලා. ඇහැ මාරය. හොඳට මතක තියාගන්න. මරණය හෝ මරණ සමාන දුකට ඕගොල්ලෝම අරගෙන යනවා. රූපේ මායය, ශබ්දේ මායය, කන මායය, නාසයේ මායය, ගන්ධේ මායය, දිව රස, කය ස්පර්ශ, මනස ධර්ම ආරම්භ මේවා මාර ධර්ම. ඔකට කියන කන්ද බාර කියලා. ක්ලේශ මාර කියන ඒ ඇහැ ආරම්භය රාග දේශ මොහයක් පවතින ඒ රූපේ ආරම්භය රාග දේශ මොහයක් පවතින මේකට කියනවා මොනවද? ක්ලේශ මාර කියලා. අභිසංස්කාර මාර කියලා කියනවා අර හිතේ හිතේ හිතේ හිතේ ඇතුළේ ඇතුළේ කතා කරන ගතිය තියෙන්නේ. තව පැත්තකින් ගත්තොත් අපි කවදාවත් හිතුවේවත් නැති හිතන්නේවත් නැති දේවල් එකපාරටම අපිට හිතෙන වෙලාවල් දෙනවනේ. ඒ අபிසංස්කාර මාර්ග කියන තැන තමයි කන්ද මාර්ග උපකාර වෙනවා ක්ලේශ මාර්ග වලට ක්ලේශ මාර්ග උපකාර වෙනවා අபிසංස්කාර මාර්ග වලට අபிසංස්කාර මාර්ග කියන තැන තමයි අපිට ප්‍රතිසංකේත ලැබෙන්නේ පුඤ්ඤාபிසංස්කාර අපුඤ්ඤාபிසංස්කාර ආනිජ්ජාபிසංස්කාර කියලා ඒ අபிසංකාර කියන තැනින් තමයි අපිට ප්‍රතිසන්දිය ලැබෙන්නේ. ওই දෙකම එකට එකතු වෙලා අபிසංකාර මාර්ග කර්ම කියපු තැන තමයි හදලා තියෙන්නේ. එයා අපිව මරණයට එක්කයි යනවා. ඒකයි සමහරවිට මේ ජීවිතයේ අන්තිමේදී කල්ප ගන්නකට ඉස්සලා කරපු කර්මයක් හොයන්න පුළුවන් අපරාපත් වශයෙන් කියන තැනක. ඒ මොකද අபிසංස්කාර මාර්ග නිසා. මෙන්න මේ තුන් මාර්යා ගෙන් බේරුනේ නැති නිසායි මච්චු මාරයට අහු වෙන මරණය නැමැති මාරයට ගොදුරු වෙන්නේ අපි. ඔය මාර ධර්ම හතරෙන් නොමිදුණු නිසායි දේවපුත්ත මාර කියන අවඩ පිණිස අහිත පිණිස වූ ධර්මයන්ට උපකාරී කරන මාර්දිව පුත්‍රයාගේ මෙහෙවීමට යටත් වෙන්න වෙන්නේ. එතකොට යම් කිසි කෙනෙකුට කන්ද මාර්යාගෙන් බේරෙන්න පුළුවන් නම් එයා ක්ලේශ මාර්යාගෙන් බේරෙනවා. ඉබේම. ප්‍රේත මාර්ගයෙන් බේරෙන්න පුළුවන් නම් අභිසංස්කාර මාර්ගයෙන් බේරෙන්නයි කියන්නේ. මේ දෙන්න නිසයි මෙයා. මේ තුන් දෙනා නිසයි හතර වෙන්නේ. ඒ හතර වෙන නිසයි පස් වෙන්නේ. දැන් මාර යුද්ධය කියන්නේ ওই පස් දෙනා එක්කම යුද්ධ කරන්න තියෙනවා. පවතින දේ පෙනෙන්නේ පෙනෙන දේ පවතින්නේ කියලා මේ හම්බ වෙන මට්ටමම මාරය. ඔගලන්ට මේ හම්බ වෙන මට්ටම කන්ද මාර්ගය තියෙන්නේ. ඔය ආරම්භය රාග දේශ මොහයක් හම්බෙනවා තමයි කෙලෙස් මාර්ගය. දැන් ඔන්න අපිට හතුරක් හතුර හම්බෙන භූමියත් ඉස්සෙල්ලා දැනගන්න ඕනේ. හතුර තමයි දැන් මේ කන්දමාර, ක්ලේශමාර, අபிසංස්කාරමාර කියපේක තව පැත්තක තමයි කන්දමාර, ස්කන්ධමාර. එයා හම්බ වෙන භූමිය තමයි චක්කු සම්පස්ස, සෝත සම්පස්ස, ගාහන සම්පස්ස, ජීව සම්පස්ස, කාය සම්පස්ස, මනෝ සම්පස්ස කියන ස්පර්ශ ආයතන හය තමයි මෙයා හතුර මුණ ගැහෙන භූමිය අපිට. හතුර තමයි පෙනෙන දේ තියෙනවා, තියෙන දේ පේනවා කියන මට්ටම පංච උපාදාන ස්කන්ධය. ඇහෙන සද්දේ තියෙනවා, තියෙන සද්දේ ඇහෙනවා. දැන් ඔන්න ඔය මාර යුද්ධය සඳහා යන්න අවියාවද එකතු කරන එක තමයි සීල සමාධි ප්‍රඥා කියන්නේ. හොඳට මතක තියාගන්න සීල සමාධි ප්‍රඥා කියන්නේ මාර යුද්ධ නන් නෙමෙයි. දැන් අපි හිතාගෙන ඉන්නේ සීල සමාධි ප්‍රඥා කියන්නේ මාර යුද්ධය කියලා. නැහැ මේ ආයුධ ගබඩාව ආයුධ. ආයුධ ටික එකතු කරන්න ඕනේ මම යුද්ධෙට යන හතුරගේ හතුරගේ ප්‍රමාණය දැන මේ අපි කියමුකෝ හතුරා ඉතාමත්ම බලවත් නම් අපි චූටි කිනිස් ගැල්ලක් අරගෙන ගිහිල්ලා හරියන්නේ නැහැ. හතුරා ඉතාම දුබල නම් අපි මේ ඔය ආටි ගන්න එකක් වගේ එකක් අරගෙන ගිහිල්ලා වැඩක් නැහැ. තියෙන. හතුරගේ හැටි කොහොමද කියන උත්තරේ ඒ අනුවයි ආයුධ ගබඩාව ඕනේ අපිට. දැන් අපි ආයුධ නම් හොඳට මුවාක් තියනවා, කඩු මුවාක් තියනවා, හෙලි හදනවා, පළියවල් හදනවා වගේ. සිල් සමාදන් වෙනවා සමාධි වඩනවා ස්කන්ධ ධාතු ආයතන ඉගෙන ගන්නවා විදර්ශනා කරනවා උද්‍යවේ බලනවා මේ ඔක්කොම ආයුධ කපටාව තියුණු කරනවා යුද්ධ කරන දවසක් නෑ ඒ කියන්නේ කායකද යුද්ධ කරන්නේ කොතින්ද යුද්ධ කරන්නේ කියලා දන්නේ අපි දැනගෙන හිටියොත් මේ මාර යුද්ධය කියන එක මෙන්න මෙයයි මේ ටිකයි මාරය මෙන්න මෙයාගෙන් බේරෙන්නයි තියෙන්නේ මෙයාට ප්‍රතිපක්ෂව ඉන්න තියෙන කියලා දැනගන්න ඕනේ. එයාව හම්බ වෙන්නේ යුද පිටියේ මෙන්න මේ මේ තැන්වලයි කියලා දැනගෙන තියෙන්නත් ඕනේ. එහෙම වුණොත් තමයි අපි එකතු කරපු රැස් කරපු ආයුධ ගබඩාවෙන් වැඩ ගන්න පුළුවන්. නැත්තම් හැමදාම ආයුධ ගබඩාව පුරෝ පුරෝ මාර යුද්ධය කියලා හිතාගෙන ඉන්න තමයි වෙන්නේ. දැන් අපි හිතාගෙන ඉන්නේ සීල සමාධි ප්‍රඥා තුන පූර්ණය කරනවා කියලා මාර යුද්ධය කියලා නේද හිතාගෙන ඉන්නේ. මාර යුද්ධන්නේ ඒ සන්නාහ කම්මාර රණේ විශේෂං ධර්මයට කියන්නේ මර යුද්ධයට හොඳ සන්නාහකයක් වගේ. ඇඳුමක් වගේ. යුද 70ක් වගේ කියලා ධර්මයට කියන්නේ. ඉතින් ওই යුද 70 දාගෙන යුද්ධ කරන්නේ කායකද කොතනින්ද? ඒ ටික නෑ. ඒ ටික දැනගන්න ඕනේ. යෝධේ තමාරම් පඤ්ඤා උදේන ප්‍රඥාව නැමැති ආයුධයෙන් මායයට පහර දෙන්න. සීලයේ උපකාරය සමාධියට සමාධියේ උපකාරය ප්‍රඥාවට ප්‍රඥාවත් ආයුධයක් නම් මේ සාසනය. මායයට පහර දෙන්න. දැන් මේ ප්‍රඥාව නැමැති ආයුධයෙන් පහර දෙන මායයක්. දැන් ඉගෙන ගත්තම ජීවිතයෙන් අපි දැක්කොත් මෙන්න මෙයයි මායя මෙන්න මෙහෙම හම්බ වෙන එකයි මායя මෙයාට මෙන්න මේ විදියට හසු වීමයි මායයට හසු වීම මේ විදියට හසු නොවි මේ විදිහට කටයුතු කරනවා නම් මෙන්න මේකයි මායයට පහර දීම කියලා දැනගෙන තිබ්බොත් තමයි අපිට කරන්න පුළුවන්. අපි දන්නවා පෙනෙන දේ පවතින පවතින දේ පෙනෙන්නේ කියලා මේ මට්ටමේ දැක්මට අහු වෙන තාක් මේ මායයට අහු වෙලා ඉන්නේ. මේ දැක්මයි මාන. සීලයක පිහිටලා හිත සමාධි සමත නිමිත්තකින් එකඟ වෙච්ච තරමට විදර්ශනා නුවණ තියුණු වෙච්ච තරමට මෙයාට පහර දෙන්න පුළුවන්. පහර දෙන්න පුළුවන් කියන්නේ දකින දේ තියනවා තියෙන දේ දකිනවා කියන මේ වැරද්ද අතහැරන විදියට පෙනෙන දේ පවතින්නේ නැහැ පවතින දේ පෙනෙන්නේ නැහැ නේද කියන නුවණ තියුණු වෙන විදියට සිහිය මානසිකාරය යොදන්න පුළුවන්. අන්න එයාට පහර මේ ඉගෙනගත්ත ටික ජීවිතයේ යෙදෙන්නේ ඔහොම. අන්න එදාට නම් මාර යුද්ධය මේ විදිහට මාර යුද්ධය කළොත් කවදා හරි දවසක දිනන්න පුළුවන්. හැබැයි ඉතින් ආයුධ ගබඩාව පුළුවන් තරම් ගොඩ ගැහුවා කියලා නම් මාර යුද්ධ දිනන දවසක් එන්නේ නැහැ. ඇයි? හොඳට මතක තියාගන්න සීල සමාධි ප්‍රඥා කියන ත්‍රි ශික්ෂාව නිවන් මඟ නෙමෙයි ආර්ය අෂ්ටාංග මාර්ගය නෙමෙයි. මග්ගංග පරියාපන්න වූ සීල සමාධි ප්‍රඥාවක් තියෙනවා නම් මෙන්න මේකයි ආර්ය අෂ්ටාංග මාර්ගය. මග්ගංග පරියාපන්න කියලා කියන්නේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන අංගාටෙන් යුක්ත වූ සීල සමාධි ප්‍රඥාවක් තියෙනවා. මෙන්න මේ සීල සමාධි ප්‍රඥාව මාර්ගය වෙනවා. එතකොට මේවා හඳුන්වනවා මග්ගංග පරියාපන්න කියලා. ඒ කියන්නේ සම්මා දිට්ඨිය තියෙනවා. සම්මා දිට්ඨිය තියෙනවා මොකද්ද? මේ විදිහට දැක්කොත් ජරා මරණ දුක එනවා. මේ පවතින දේ පේන දේ පවතිනවා පවතින දේ පේන්නේ කියන මෙන්න මේ ක්‍රමය අවිද්‍යාව මේ අවිද්‍යාව ඇතිනු ජරා මරණ දුක ඇති වෙනව නේද කියලා කෙනෙක් දන්නවා නම් එයා දුකයි දුක ඇතිවීමයි දන්නවා මේ අවිද්‍යාව නැති වෙන විදිහට මේ පෙනෙන දේ පවතින්නේ නැහැ පවතින දේ පෙනෙන්නේ නැහැ කියන විදිහට නුවණින් බැලුවොත් ජරා මරණ නිරුද්ධ වෙනව නේද කියලා නිරෝධයයි විද්‍යාවයි ඇති වෙන හැටියට නුවණ තිබුණොත් මෙන්න මේ චතුරාර්ය සත්‍යම දන්නවා කියන නුවණ තියෙනකම හිඳයි එයා හැම වෙලාවෙම සිහියෙන් නුවණින් ඉන්නේ මේ දකින දෙයට අනුව ගහගෙන යන තු අනිත් පැත්තට බලන්න. ඒ බලන වාරයක් ගන්න මෙයාට අවබෝධ වෙන්නේ චතුරාර්ය සත්‍යය. මෙන්න මේ විදිහට සීල සමාධි ප්‍රඥා කිරුවොත් ඒ කියන්නේ මේ සීලයෙන් මේ සමාධියෙන් මේ ප්‍රඥාවෙන් මෙන්න මේ දුකක් දුක ඇතිවීමක් ඇති වෙන ක්‍රමය නැති කරලා දුක නිරුද්ධ වෙලා නිරුද්ධ වෙන විදිහට ඉන්න ඕනේ කියන නුවණ පිරෙන විදිහට ඉන්නවා නම් සීල සමාධි ප්‍රඥා කියන තුනේ මෙන්න මේ ත්‍රි ශික්ෂාව මාර්ගය කියනවා ලෝකෝත්තරයි කියනවා මාර යුද්ධයට උපකාරයි මාර යුද්ධ දිනනවා එහෙම නැතුව මේ මේ ජරා මරණ මේ ජරා මරණ ඇති වෙලා තියෙන්නේ මේ හේතු නිසා ඒ හේතුව කියන්නේ මගේ ජීවිතේ මෙතන. අජරාමර බව ඇති වෙනවා විද්‍යාව කියන ධර්මතාව තිබුණොත් විද්‍යාව කියන්නේ මගේ ජීවිතේ මෙතන. එහෙනම් මේ අවිද්‍යාව නැමැති මගේ ජීවිතේ මෙබඳු බව නැති කරලා මේ විද්‍යාව මම උපදව ගන්න ඕනේ කියන දැනුම, ශේත්‍රය කරන්න ඕනේ ටික නැතුව මුකුත් නැහැ. ශාසනය ඉස්සෙල්ලාම ඕගොල්ලෝ එන මොකද? සසර දුකයි ස්වාමීන් වහන්සේ හොඳ එහෙනම් භාවනා කරන්න ආනාපාන සතිය වඩන්න. බුදු ගුණ වඩන්න, අසුභේ වඩන්න, මරණය වඩන්න කියලා මාත් කියලා දෙන ඕගොල්ලොත් කරනවා. ඕගොල්ලෝ කරන එකෙන් රහත් වෙන්න ඕනේ මම. ඇයි? මං ගාවනේ ඥාන දර්ශනේ තියෙන. ඕගොල්ලන්ට ආනාපාන සති භාවනාව කරන්න කියලා දෙනවා මම. දැන් මංගාව තමයි තියෙන්නේ මෙහෙම කරගෙන ගියාම මෙයාට මේ විදිහට කමටහනක් දෙනවා ඊට පස්සේ මෙයාට මෙහෙම කමටහනක් දෙනවා ඊට පස්සේ මේ විදිහට හිත හරවන්න දෙනවා කියන අදහස් ටික තියෙන්නේ මාමගේ. ඕගොල්ලෝ මුකුත් නැහැ. ඕගොල්ලන්ට තියෙන්නේ මං කියන එක කරන්න. ඉතින් ඕගොල්ලෝ කරන කරන එකක් ගන්න පිරෙන්න ඕනේ මගේ ඥාන දර්ශනය වෙනවානේ. ඇයි? මේක තමන්ගේ දැනුම තියාගෙන තමන්ගාව ඥාන දර්ශනය තියාගෙන කරන්න ඕනේ දහමක් මිසක තව කෙනෙකුගේ ඥාන දර්ශනයකින් තව කෙනෙක් නිවන් දකිනවා නම් මොනවා කරන්න බෑද? එහෙනම් බුදුරජාන් වහන්සේ බුද්ධත්වයට පත් වුණාම අපිත් රහත් වෙන්න එහෙම වෙන්නේ නැහැ. මම කිව්වොත් ඕගොල්ලන්ට අසුභ භාවනාව කරන්න කියලා. මෛත්‍රී භාවනාව කරන්න කියලා ඕගොල්ලෝ කරයි. මොකටද කරන්නේ? ඇයි කරන්නේ? මොකක් හින්දාද කරන්නේ? මොන තැන දක්වාද කරන්නේ? මේ ප්‍රශ්න මොකුත් ලැහිලා නැහැ. ඕ ඕගොල්ලන්ට කමඨහන දෙන එකේ ඥාන දර්ශනේ තියෙන මංගාවට ඕගොල්ලෝ කරන කරන එකේ නිවන් දකින්න ඕනේ ඕගොල්ලෝද මන්ද? මන්ද? ඒ හින්දා එහෙම වෙන්නේ. ඒකෙන් වෙන ප්‍රතිඵලය තමයි ඔයගොල්ලන්ට මට දෙන්නටම නැති වෙන්නේ. ඇයි? මංගාව ඥාන දර්ශනය තියාගෙන මම ඒ කටයුත්ත නොකොට ඔයගොල්ලන්ට බාර දෙනවා. කරන ඔයගොල්ලෝ ගාව ඥාන දර්ශනය නෑ. ඥාන දර්ශනය තියෙන මම කරන්නේ. ඒ හින්දා ඒකේ ප්‍රතිඵලය වෙනවා අපි දෙන්නම මෙතර මෙතක එතරට යන්නේ. ඥාන දර්ශනේ යමක් කරනවා නම් කරන කෙනාට කලම් මෙන්න මේකයි කරන්න ඕනේ දැනට ඉන්න තැන පෙන්වන්න ඕනේ මෙතන ඉන්න සුදුසු නෑ මෙන්න මේ මෙතන හිටියම මෙන්න මෙහෙම දොස් ටිකක් තියෙනවා මෙන්න මෙහෙම ආදීනවයක් තියෙනවා කියලා ආදීනව ටික ජරා මරණ දුකෙන් යුක්ත වෙලා නෑ ජරා මරණ ධර්මයට හිමිකාරයක් වෙලයි කියලා ඉන්න ටික පෙන්වන්නත් ඕනේ ආදීනව ටික ඔය කියන ආදීනව ඔය කියන දුක් දුම්නස් මෙන්න මෙතන නෑ එතන මේ ජරා මරණ නැති බවක් තියෙනවා ඒකට යන්නේ මෙන්න මෙහෙමයි කියලා ඒ ටිකක් පෙන්වන්න එතකොට මෙතන මේ මානසික මට්ටම ඉඳලා මෙතනට ගිය දවසට එයාට මේ දුක මේ ආධිනෝ ටික නැතුව මේ යහපත ලැබෙන්න කියලා පෙන්නලා එතෙන්ට යන්න මෙහෙම කරන්න කියලා පෙන්වනවා නම් මම ඉස්සෙල්ලා ඥාන දර්ශනය පෙන්නලා ඒ ඥාන දර්ශනය සාක්ෂාත් කරගන්න යන මඟ පෙන්වනවා එයා කවදා හරි දවසක හිමින් හිමින් හරි කරගන්න. නමුත් මංගා මේ කිසිම දෙයක් අහන්න නැතුව කිසිම දෙයක් දකින්නේ ජරා මරණ මේ සතර දුකයි දුක නැති. ආ දුක නැති කමද එනගෙන්න. කිව්වා කමටහනක් දුන්නා. එතකොට මේකෙන් මොකද්ද වෙන්නේ මොකද්ද කරන්න ඕනේ මොකද්ද කළ යුත්තේ කියන දැනුවක් එනවා ඕගලන්ට ඔබ කරගෙන යන්න. එහෙම නැති අපි ඔක්කොම සම්මා සම්බුදු වෙන්න වෙනවා. ඇයි කර මේ චතුරාර්ය සත්‍ය ගැන අවබෝධයක් නැතුව දුක නැති කරන මේ දුක මේ දුකේ හේතුව මේ හේතුව නැති කරලා මේ දුක නිරුද්ධ කරන්න ඕනේ කියලා මේ චතුරාර්ය සත්‍ය අහගෙන අහගත්ත එක සාක්ෂාත් කරගන්න සීල සමාධි ප්‍රඥාව පුරනවා කියන ටික නැතුව සීල සමාධි ප්‍රඥා පුරනකොට චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා නම් අපිට අපි ඔක්කොම සම්මාසමුත් වෙනවා ඒිට මෙහානම් දුක දුක ඇතිවීම දුක නැතිවීම නැති කරන මඟ කියන මේ ටික කල්යාණ මිත්‍රය අහගෙන ඒ ධර්මතාවය සාක්ෂාත් කරගන්න ඒ ටික සාක්ෂාත් කරගන්න සීල සමාධි ප්‍රඥා පුරන්න. එහෙම නැතුව මේ සීල සමාධි ප්‍රඥා පුරන්නේ මෙන්න මේ ටික ජීවිතයෙන් කරගන්නයි කියන ටික අහගන්න නැතුව, දැනගන්න නැතුව, දැකගන්න නැතුව කෙනෙක් සීල් රැකලා හිත වඩලා විදර්ශනා කරනවා කියන කොටත් කියනකොට රහත් වුණොත් නැත්නම් චතුරාර්ය සත්‍ය අවබෝධ වුණොත් තමයි පුදුලි. එහෙනම් ඒ චතුරාර්ය සත්‍ය අවබෝධය එයා විසින්ම උපදවාගත් එකක් වෙනවා. නමුත් එහෙම බෑ ඉස්සෙල්ලා දැනගන්න ඕනේ අපි නිවන් දකින්න කියලා කරන්නේ මොකද්ද කියන කාරණාව තේරුම් ගන්න. තේරෙනවද මේ කියන ටික? එතකොට ඒකෙන් මම කිව්වේ මෙන්න මාර්යා මෙන්න මෙතනයි මාර එයා හම්බ වෙන තැන යුද යුද පිටිය සංග්‍රාම භූමිය කියලා දැනගෙන මේ භූමියේ ඉඳගෙන මෙබඳු මාර්යා එක්ක සංග්‍රාමයක් යුද්ධ කරලා දිනනවා එතකොට ඵලය තමයි මොකද්ද? තව පැත්තකින් නිවන කියලා කියන්නේ ඵලය කියන්නේ මොකද්ද? කෙටි උත්තරකින් ගන්න මායාවෙන් මිදුණා කියලා කියන්නේ ඒත් ඇත්ත. මේකේ ඵලය තමයි මායාවෙන් මිදීම. ඒකට තියෙන ආයුධ කටලේ තමයි සීල සමාධි ප්‍රඥා. සීල සමාධි ප්‍රඥා විමුක්ති. විමුක්ති කියනොත් ගන්න වෙන මොකුත් ඕනේ මායාවෙන් මිදීම ගන්න. එක එක අර්ථකථන වලින් ගත්ත හැකි විමුක්තිය කියනකොට පංච උපාදාන ස්කන්ධයෙන් මිදෙනවා, ජරා මරණ ශෝක පරිදේ දුක් දෝමනස්යන්ගෙන් මිදෙනවා, සසරෙන් මිදෙනවා සියලු ආශ්‍රයන්ගෙන් මිදෙනවා කෙලෙසුන්ගෙන් මිදෙනවා මායාවෙන් මිදෙනවා කියන මේ ඔක්කොම එක තැනකින් එක වචනයකින් කතා කරුවම ඔක්කොම එක. එතකොට මේ අද ජරා මරණයන්ගෙන් යුක්ත මේ ජීවිතය අපිට මේ විද්‍යාව කියන තැනට ගන්න පුළුවන් වුණොත් අපිට ජරා මරණ ධර්මයන්ගෙන් මිදිලා අජරා මරණ බව ලබන්න පුළුවන් වෙනවා. ඒ නිසා මේ මම දේශනා කළු මේ ක්‍රමය ටිකක් හොඳට නුවණින් හිතන්න ඕනේ සිද්ධියක් ගැන කියන්නේ. මේ තුල කිසිම වෙලාවක අදහන්න විශ්වාස කරන්න එකක් නෙමෙයි මම කියන්නේ. මම කිසිම වෙලාවක කියන්නේ බුදුරජාණන් වහන්සේවත් විශ්වාස කරන්න කියලා. මොකද අපි යමක් කරන්න පුළුවන් කරන්න හයියෙන්නේ අපේ ජීවිතෙන් අපි දැක්කොත් නියම බුදුදහම කියන්නේ ඒකයි. බුදුරජාණන් වහන්සේ සැබෑවටම අපිට දකින්න පුළුවන්කම හම්බ වෙන්නේ ඒ නිසාමයි අපිටම අපව දකින්න උගන්වපු ධහමක් මිසක බුදුදහම කියන්නේ බුදුරජාණන් වහන්සේ කිව්වත් ධහමක් කියලා යමක් අපිට උගන්වපු නැතිකමයි මේ සාස්ත්‍රඥ වහන්සේගේ තියෙන බොහොම උසස්ම උත්තරීතරමකම. ඉතින් ඒ බුදුරජාණන් වහන්සේ අපිට ඉගැන්වුවේ අපේ ජීවිතයේ මේ ගැන ජීවිතය අවබෝධ කරගන්න. ඉතින් මේ විදිහට අවිද්‍යාව කියන එක ජීවිතයෙන් බලලා ඒ අවිද්‍යාව දුරු කළා විද්‍යාව කියන කාරණාවට අපේ මනස ගන්න ජීවිතය ගන්න ක්‍රමයක් තමයි අන්තිම සීල සමාධි ප්‍රඥා කියන්නේ. යම් වෙලාවක සීල සමාධි ප්‍රඥා කියන ධර්මතා තුන වඩලා ඉවර වෙනකොට අපිට ලෝකේ හම්බ වෙන්න ඕනේ මෙහෙම බලනකොට හරියට මිරිඟුව දිහා ජලය දකින පුද්ගලයෙක් වගේ වෙන්න ඕනේ. මිරිඟුව දිහා ජලය දකිනකොට වතුර වගේ පෙවුනට පේන දේ තියෙනවා නෙමෙයි කියලා දන්න හින්දා අත දාන්නේ නැහැ ඒ වගේ මෙහෙම දකින කොටත් මෙහෙම පෙවුනට මේ පේන දේ තියනවා නෙමෙයි කියලා දන්න නුවණ හින්දා පේන දේ ගන්නට දාන්නේ අත දානකමම තණ්හාව අත නොදානවා කියන්නේ අන්න තණ්හාව නෑ. ඒ නිසා දවල්ට මේ ගැන තව ප්‍රශ්න ගැටලු තියෙනවා ටිකක් අපිට සාකච්ඡා කරගන්න පුළුවන් වෙයි. මම හරි අනිස්වාමනාසේ හරි වඩින්නම් එතෙක් මොන හරි තේරෙන්නේ නැති රළු ගැටලුවක් තියෙනවද කොහොමද මම නම් දැනගෙන හිටියන තේරෙන්නේ නැහැ මේ පිළිස්සේ ඔක්කොටම හොඳටම තේරෙනවා තමයි කියන්නේ මේ හින්ද ප්‍රශ්නයක් නෑ මම ප්‍රශ්නේ අහපු එකත් වැරදි හොඳයි කමන්නේ මේ හැම දිනාටම එහෙනම් මේ දේශනාව නිවන් දකින්න හේතු උපනිශ්‍රේ වේවා කියන අදහස ඇති කරගන්නවා. කවුරු සාදු ආන් එහෙම කියලා සාංගික කරලා පූජා කරන්න පුළුවන් මේ ක්‍රමය ලෝකෙට ඇත්තටම හුරු කරන්න. අපි හිතාගෙන ඇත්තටම ලැජ්ජ වෙනවා. ලැජ්ජයි වගේ කියලා. නෑ ඇත්තටම ලැජ්ජ නෑ මේ සමාජ ප්‍රවාහයේ ගලව ගන්න ගලවන්න අපිට තියෙන අමාරුව. අපි කෙනා කෙනා හරි කරනවනේ ඊගාදට තව කෙනෙක් කරනවා. ඒකෙන් අපිටම යහපතක්. මම නම් කියන්නේ ඇත්තටම මේ ක්‍රමය බොහොම ශ්‍රේෂ්ඨයි කියලා මේ දෙක ක්‍රමයකට ගලාගෙන යනවට වඩා හරිම වටිනවා අනිත් හැම එකකටම වඩා ඒකම මේ බදුරෙලි ඒකම මේ මේ තව විශේෂ පූජාවක් තියෙනවා පින් අනුමෝදන් කරන්න හොඳයි එහෙනම් කල්පනා කරගන්න උදේ කාලෙදී බොහොම ශ්‍රද්ධාවෙන් සියලු දෙනාම තමන්ට හැකියාවෙන් බොහොම ශ්‍රද්ධාවෙන් සද්ධර්ම ශ්‍රවණය කළා. ඒ තුලින් බොහෝ වටිනා කුසල ධර්මයක් සිද්ධ කරගත්ත ඒ වගේම තුන්වත් එයත් ධම්ම පූජා කළා මේ සියලු කුසලයන් දෝෂයන් සුරකින පින්වතුන් සුරකින සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වේවා දෙවියන් ජීවිසුරු වැඩි දියුණු කරගනිමින් දිව්‍ය පතන බෝධියකින් උතුම් නිවන සැනසෙවා කියලා සාකච්ඡා ඒ වගේම ඊයේ හවස ඒ බදුරිලේ ඉඳලා පැමිණි බදුරිලේ මහත්මයා සහ එම මැතිණිය අනිත් අයගේ උදව් උපකාරකත්වයට බොහොම වටිනා පින්කමක් සිදු කළා විශේෂයෙන් මේ දාන සකස් කරන පිරිසට නොයෙක් දුෂ්කරතා නිසා පොල්ගාන මැසීමක් ගෙනල්ලා පූජා කළා. ඉතින් මේ දානය පිළිසකර කරන පින්වතුන්ගේ පහසුව සඳහා ඉතින් කල්පනා කරගන්න ඕනේ ඒ දානය පිළිවෙල කර ගැනීමට එක දවසක් නෙමෙයි හැමදාම දන් දෙන අයට උදව් උපකාර කළා දානේ පිළිසකර කළ මහා සංඝරත්නයට පූජා කරන්නට උපකාර කළා ඉබඳු පිනක් කරගත්තා කියලා ඊට සාසම්බන්ධ වෙච්ච සිල්දුනාම සිහිපත් කරගන්න ඕනේ කල්පනා කරගන්න ඕනේ මේ පින් අනුමෝදන් වූ දෙවියන්ගේ දේව ආශිර්වාදයෙන් තුන්වන් සතු අනන්ත ගුණ බලයෙන් ඒ පින්වත් බදුරිලිය මහත්මයාට එම මැතිණියට ඒ වගේම නන්නවිර මේට උපකාර කරපු සහයෝගය දුන්නු අතහිත දීලා සහ සම්බන්ධ වෙච්ච සියලුම දෙනාට ඒ කුසල ධර්මයේ ද හේතුපනිශ්‍රිය වීමෙන් සසර වසනතුරු සාපිපාසල දිවියකට දුකි දුප්පත් අසන දින්දු භාවයකටපත් නොවි උතුම් නිවනින් සැනසෙන්න ඒ පින්කම ඒ පින්කම සිද්ධ කළා වූ සිළු දෙනාටම හේතු උපනිශ්‍රේ වේවා කියලා සාධනා දක්වනවා. ඒ වගේම ඒ පින්කම සඳහා උදව් උපකාර වෙච්ච ඒ සියලුම දෙනාගෙත් මේ පින්වත් සියලුම දෙනාගෙත් නම්නසි කාල යාත්‍රා කළා වූ මෞපිය ගුරුවරු නැද බංග මිත්‍රාදී ඥාත සමුණයක් මේ පරිලෝක ගිහිල්ලා සිටිනම් ඔවුන් කළා වූ පිනක්ෙන් සතුටින් සාධනා දෙන්නාට මේ පින් අනුමෝදන් වෙත්වා ඥාතින් දුක්ඛ දිස්ථානයේ සිටිනම් දුකෙන් අත මිදී සපවත් භාවයටපත් වීම උතුම් නිවනින් සැනසෙත්වා කියලා සාදුනාදා. මේ පින්වත් සියලුම දෙනාටත් අජරාමරෝ නිර්වාණ සම්පත්තිය කල් නොයවා වහවහාම අවබෝධ කරගන්නට මේ කුසල ධර්මයේ උතුම් නිවන් ප්‍රසන්න පාරමිතාවක් වේවා. නම් හැමදෙනාම තව ටිකකින් දිනම් පසාරගෙන දවල් දාන වෙනකම් නිහඬව වැඩි සද්ද කරන්නේ නැතුව පැය භාගයක් විතර වගේ තියෙන්නේ. මේ භාගයක් වුණත් 45ක් ඒ ටික ටිකක් භාවනා කරන්න හැමදෙනාම අනිත් කටියට කරදරයක් වෙන්නේ නැති වෙන්න අපි නිසා මොහතකට හරි අනිත් කෙනා ප්‍රමාදී නොවේවා කියන අදහස ඇතුව කෙනා කෙනා තමන්ව සංවර කරගන්න ඕනේ රැකගන්න ඕනේ මොකද අපි සමහර විටක තව කෙනෙක් කතාවට ගියත් ගියොත් එයා මොහොතකට කුසල්සිතක් උපදවා ගන්න තිබුණ අවස්ථාවෙන් නැති අපි වැළක්වා වෙන්නේ ඒ නිසා එහෙම නොවි ගිලම්පස අරගෙන මෙතනම හරි නැත්නම් ටිකක් එහාට තැන් තැන් වලට ගිහිල්ලා හරි දාන වේලාව වෙනකන් හැමෝම තමන් දැනගන්න පුරුදු කළ භාවනා කමටහනක් ප්‍රයදෙන්න හොඳ සුබයි